අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සඳහා ශීලම දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ සවන්ති සබ්බදී සෝතා සෝතානං කිං නිවාරයේ සෝතානං සංවරං රෝහි කින්නු සෝතා පිටියරේති පින්නාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අජිත මානව පුච්ච කියලා නම් කරලද මේ සූත්‍රයේ පළවෙනි ගාතාව නැත්නම් අජිත මානවයාගේ ප්‍රශ්නය සහ සර්වචනාංශිකේ සර්වඥ විග්‍රහය ඉදිරිපත් කරගත්තා අද අපි මේ ඉස්රායිල් ගියාගත්තේ ඒ දීපතරතුරු මත දීපෝ පදනම මත ඉඳගෙන අජිත මානවක අහන දෙවෙනි ප්‍රශ්නේ. පළවෙනිකින් අහන්නේ පළවෙනි අපි මෙතෙක් කල් විශ්ව කරපික මතක් කරගත්තොත් ලෝකයේ කුමකින් වැහිලා තියෙනවද නැත්නම් වහයලාගෙන තියෙනවද? ඒ බව අපිට ප්‍රකාශ වෙන්නේ නැත්තේ ඇයි? ඉතින් මේ ප්‍රකාශ නොවි අනිත් පැත්තට අපි ඇඳ බැඳ තබා ගන්නේ කුමකින්ද මේ නිසා අපට ඇති වෙන බය මොකක්ද? මේ මේ ප්‍රශ්න ටික ගොඩනගන්නේ සර්වචනංශ විග්‍රහ කරන්නේ අවිජ්ජාය නියුතෝ ලෝකෝ ලෝකේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවන්තකාරයෙන් වෙහිලා තියෙන්නේ ඒ බව හෝ නැත්නම් ලෝකේ ප්‍රകൃතිය ඇති හැටි තේරෙන්නේ නැත්නම් මේ මාසුරුකමත් ප්‍රමාදයක් නිසා ඉතින් ඒවැනි தත්වයකටයි අපි මේ ඇලිලා ඉන්නේ එහෙනම් මේ තෘෂ්ණාව ඇලෙන්නේ මේ මාසුරුකම එනතම ප්‍රමාදයේ දිහාවටයි නැත්නම් තෘෂ්ණාවෙන් ඇලෙන ඇලීමට මසුරුකම කියලා කියන නැත්නම් ප්‍රමාදයේ කියලා කියන නිසා අපිට ඇති හැටි දක් ගන්න හම්බ වෙන්නේ නැහැ තෘෂ්ණාවේ සහ මේ ප්‍රමාදයේ ඇති හැටි දක් ගන්න හම්බ වෙන්නේ නැහැ ලෝකයේ ඇති හැටි දක් ගන්න හම්බ වෙන්නේ නැහැ සංසාරයේ ඇති හැටි දක් ගන්න හම්බ වෙන්නේ නැහැ Taman කවුද කියන එක ඇති හැටි දක් ගන්න හම්බ වෙන්නේ නැහැ මේ නිසා අපට ඇති වෙන බය තමයි මේ සංසාර දුක මහ බයක් මේක ඒ සර්වචනාංශයේ තාලට විශ්ව කරලා පස්සේ දැන් අජිත මානවකයා තමන් භාවනා කරනකොට ලැබිච්ච තොරතුරක් සර්වචනාංශයට සම්බන්ධ කරලා ඒකට සර්වචනාංශ විග්‍රහය බලාපොරොත්තු වෙනවා සමන්ති සම්බදී සෝතා ඒක තමයි යාගේ ප්‍රකාශය අපි නිකන් නිදර්ශනයකට ගත්තොත් පරිණක භාවනාවට ගිහිල්ලා අපි මූල කර්මස්ථානයක් නැත්තම් අත්දක ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණ හිත දාපු ගමන් ඒකට සද්ද වලින් බාධා වෙනවා රූප වලින් බාධා වෙනවා ඉතිරි වලින් බාධා වෙනවා වේදනා වලින් බාධා වෙනවා කම්මැලි නිදිමත ගති වලින් බාධා වෙනවා ඒක නිකන් සුළු සුළුකට හුණා වගේ එහෙම නැත්නම් මේ පිටියක් මැද පත්තු කරලා තිබුණ පහනකට හතර දිශාවේ හුලං කමන්න වගේ මේ පහන් දැල්ලට කවදාවත් කෙලිපත් වෙන්න දෙන්නේ නැහැ නැත්නම් අපි අර අරමුණු කරගත්ත අරමුණට යහගන්න දෙන්නේ විජිතිසාවන් වලට මේ ස්රෝතයෝ එහෙම නැත්නම් මේ සැඩ වතුර සැඩ පහරවල් ගලනවා මේක මෙහා නිරීක්ෂණය කරපු එක. ඉතින් මේ නිරීක්ෂණය අනුව යාට තේරෙනවා මට ඕන වුණාට නික්ලේශියෝ මධ්‍යස්තරමුණ හිත තියාගෙන හිත බේරගන්න මේ নানা ආකාර මේ සැඩ පහරවල් නිසා මගේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා සෝතානංකින් නිවාරේ මේ පහනට උඩට දැල්වෙන්න නැත්නම් මට ඕනේ තැනට අරමුණට හිත දාගන්න විරුද්ධව වැඩ කරන මේ පරිඋත්ථාන කෙලෙස් නැත්නම් මේ නීවරණ නැමැති සැඩපහරවල් කෙසේනම් ආවරණය කළ හැකිද? ඒ වගේම සෝතානං සංවරම් රූහි අනේ කරුණා කරන මට මේ මගේ වැඩේ කරගන්නකම් මේ අසංවිචිත වූ අසංවර වූ අසමජ්ජාති වූ මේ ස්රෝතයන් සංවර කරගන්න හැටි කියන්නේ ඒක liver වෙලා අවසාන යනවා චින්න සෝතාපිතියේ මේක සම්පූර්ණයෙන් පහළ දාන්න පුළුවන් වෙන ක්‍රමීශලහන මේක සංවර කරගන්න හැටි ආවරණය කරගන්න හැටි අයලහන සම්පූර්ණයෙන්ම මේක වහලා නිම කරන හැටි ඉතින් මේක භාවනා කරන ඕනම කෙනෙකුට මේ වචන ටිකම නැති වුණාට පේනවා අපිට භාවනා කරන්න වෙන්නේ අපිට අවශ්‍ය තැනට හිත යොදන්න බෑ. ඒ අවශ්‍ය තැනට හිත යෙදුවොත් අර්ථ සිද්ධිය අර්ථ කුසලයේ සිද්ධ වෙන බව දන්නවා. නමුත් අපි හිතාගත්තේ නැති කෙලස් જાතියකින් නැත්නම් මේ හිතට නැගෙන මේ පරිඋත්ථාන කෙලස් කියන මේ නීවරණ ධර්ම නිසා පුදුම විදියට මේ අපේ එල්ලට ය아가න්න බැරි වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා මමට අවශ්‍ය කරන්නේ ප්‍රායෝගිකව අහන්නේ ඉස්සෙල්ලා ටිකක් කීකරු කරගන්නේ කොහොමද ඉස්සෙල්ලා ඊට පස්සේ මුලින් උදුරා ගන්න කොහොමද මේ බාධා කරන කෙලස් ප්‍රවාහයන් භව ස්රෝතයන් කීකරු කරගන්නේ කොහොමද නැත්නම් මේ දේවල් කපාගෙන යන්නේ කොහොමද ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම පිහලා දාලා මුලින් උදුරා ගන්න කොහොමද කියලා ඉතින් ඒකට සර්වචන් වහන්සේ ඒ විදිහටම කියනවා යානිසෝතානි ලෝකස්මි. සර්වචනච තම පරිශ්‍රණි කරලා ඒකන හොඳ පරිචයක් ඇතුව අත්දැකීමක් ඇතුව කියනවා යම් තාක් මේ ලෝකයේ මේ කෙලෙස් ස්රෝතයන් භව ස්රෝතයන් එහෙම නැත්නම් මේ කෙලෙස් සැඩ වතුරු තියෙනවා නම් සතිතේසං නිවාරේ මම කියනවා මේ සතියෙන් මේ සියල්ලම ආවරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මුළු කෙලෙස් ස්රෝත සියල්ලට වැඩි සතිය බලවත් කියන එකයි මෙතෙන්දි සර්වඥාන්සේ පෙන්නන්නේ. සෝතාන සංවරම් භූමි මං සෝතයන්ගේ සංවරය කරන්නට කියන්නම් පඤ්ඤායේතේ පිටියරේ මේ සෝතයන්ගෙන් නැත්නම් මේ සතියෙන් මේක කීකරු කරලා මේචල් කරගත්තට පස්සේ තමයි ප්‍රඥාව ඇවිල්ලා ගැලසිඳලා දමන්නේ ඒ නිසා එතෙන් යනකම් හිර කරලා සංවර කරලා දෙන්නේ සතිය. ඉතින් ඒක නිසා හුඟක් වෙලාවට අජිත්මානෝ පුච්ච කියන සූත්‍රය ගැන කතා කරනකොට මේක තමයි ඒකේ තේමා සූත්‍රේමා ගාථා තේමා අර්ථය. අපි ඉස්සල්ලා ඒක පසුබිම සකස් කරලා කයිපෙන්නේ මේ ගාථාවට ඉඳි ඉස්සල්ලා තියෙන එක නෙවෙයි ප්‍රසිද්ධ. මේ ගාථා කීපයක් තියෙනවා මේ සූත්‍රයේ මේ ගාථාව තමයි විපස්සනා වෙදී නැත්නම් විපස්සනා ගුරුවරු විපස්සනා භාවනා ක්‍රම පෙන්නන අය ඒ තමන් දක්වන්න හදන විපස්සනා වූවා දක්වන්න නොයෙක් පැතිවලින් මේ ගාතාව ගෙන හර දක්වනවා ඒ මොකද මේ සතිය සතික්වාම් වික්කවේ සබ්බත්තිකං වදාම කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා සියලුම කෘත්‍ය සම්පාදනය කරලා දෙන මහා යමතිවරෙක් වාගේ කියලා කියනවා සතිය ඒක හරියට මේ උපමා රාශියක් තියෙනවා ව්‍යංජන බත් සහිත සම්පූර්ණ කෑම වේලක ලුණු ටික වගේ කියන සතිය. ඒක නැත්තම් ඒ කෑම හරීම වියලි එම රසයක් කියන්නේ නැහැ. ඒ නිසා අරක්කමියා රාජකීය අරක්කමියා හරියට ලුණු දෙමිල්ලෙන් තමයි රසය ඉස්මතු කරන්නේ වගේ අපේ මුළු ආධ්‍යාත්මික මූලික වැඩපිළිවෙල මෙහෙම නැත්නම් අපේ හිතේ තියෙන මේ නොදැමුණු ගති අසංවර ගති සැඩ වතුරු සියල්ලටම සතිය කෝකටත් අයිය. ඉතින් මේක ඒ නිසා මේ ශාසනාර්ථය පිටු කරලා දක්වන තැනක් බුද්ධ දේශනා පිටු කරලා දක්වන තැනක් විදිහට දක්වනවා. හැබැයි හොඳටම කියනවා මේ සතියෙන් අර අකීකරු අසමජ්ජාදී වූ අසංවර වූ මේ හිත ඒ හිතේ තියෙන කෙලෙස් සංවර කරලා දෙනවා. සංවර කරාට වැඩේ ඉවර කරන්නේ නැහැ. වැඩි ඉවර කරන්නේ සංවර කරපු එක මත පහළ වෙන ප්‍රත්‍යය. ඒ කියන්නේ සතියට සම්පජඤ්ඤේ හේතු වුණාට පස්සේ තමයි සති සම්පජඤ්ඤයෙන් තමයි මේ කටයුත්ත කෙරෙන්නේ. හැබැයි මේ සම්පජඤ්ඤය සතිය වගේ කඩාන බිඳගෙන ඉදිරියට යන්න පුළුවන් බුල්ඩෝසරයක් වගේ එකක් නෙවෙයි. සම්පජඤ්ඤය බොහොම සුකුමාර කුලකාන්තාවක් වගේ. එයා ඉදිරියට එන්නේ ඒ අරසා රැකවන්න සැලසුවාට පස්සේ තමයි. සතිය අර අච්චර අපිරිසිදු අර අච්චර කෙලෙස් සාඩවතුරු සහිත දැනට කිසි බයක් නැතුව පෙළඹිලා අර ලොක්කෝම ඈඩ් කරලා අර කුල කාන්තාවකට යන්න නැත්නම් රජ කෙනෙකුට යන්න අරසව සලසලා දෙනවා වගේ. ඉතින් මේ නිසා අපිට කියන්න බෑ සතිය කියන්නේ නිවන කියලා. අපිට කියන්න සතිය ඒ රාජකීය අමුත්තන්ට එහෙම නැත්නම් කුල කාන්තාවන්ට පාර සකස් කරලා දීපුවාම ඒ කුලකාන්තාවන් ඒ රාජකීය ඇත්තෝ ඒ ඉදී බොහොම තේජසයිතව ගමන් කරනවා. ඉතින් ඒ නිසා බරපතල කෘත්‍ය එනවා වැඩි අමාරු වැඩි කරලා දෙන සතිය. ඒ නිසා මේ සතිය විශාල පරාසයක් තුල තමන්ගේ බලාධිකාරිය පවත්නවා. සම්පූර්ණම කෙලෙසිච්ච හිතක ඉඳලා ඒ හිත වැඩකට ගන්න පුළුවන් රාජකීය වැඩකට ගන්න පුළුවන් තැනකටපත් කරනකම් ඒ සතිය කර දෙන කෘත්‍ය තමයි අපේ භාවනා ජීවිතයේ අමාරුම කෑල්ල. ඊට පස්සේ ඒ පාවඩ ඉරලා කොටි රාජසේසත් නංගපු පාරේ රාජකීය රජකෙනෙක් හෝ කුලකාන්තාවක් මෙහිසි මහේසිකාවක්ම කරන්න වගේ ප්‍රඥාවේ කෙටි කියනවා. ඉතින් මේ දෙකට කඩලා මේ කෘත්‍ය කරන එක ඒ අවිද්‍යාව දෙතෑවරම තමයි අපිට පහර දෙන්නේ. අවිද්‍යාව කියලා තනි ඒකකයක නෙමෙයි පහර දෙන්නේ අපිට ඉස්සරහින්ම ගන්න පස්සෙමුත් ගන්න. ඒ නිසා අපි ඉස්සරහින් ගහලා බලනකොට පස්සෙන් ඇදිලා. ඒක නිසා අවිද්‍යාවට ගහන්නත් වෙන්නේ අපිට දෙපැත්ත අරසා කරලා. අනේ දෙපැත්ත අරසා කරන්න ඕන නිසා මෙතන බලමුළු දෙකක වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඉතින් අපි ඉස්සලා බැලුවොත් ඒ අවිද්‍යාවේ තියෙන දෙතෑවර භාවයේ පෙන්නනවා අපපටිපත්‍ය විඥා සහ මිච්ඡා පටිපත්‍ය විඥා කියලා. අපි ළඟ ජීවිතයක තියෙනවා උදාහරණයක් ගත්තොත් අපි බෞද්ධයන් වශයෙන් භාවනා කරගෙන යන්න ගියාම මේ සර්වචත්තනාංශේ මේ මේ ප්‍රශ්න වලට මොන මොන උත්තර දීලා තියෙනවද? මේවා කලින් කතා කරපු ප්‍රශ්නද? මම මේ මේ ටික දැනගත යුතුද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් අපිට අපිට ඒක මේ තාජාශක් විදියට එන්නේ නැහැ. ඒකට කියන නිසා අපපටිපත්‍ය විද්‍යාව අපි දන්නේ නැහැ. සිම්පල් අන්නෝවින් කියන. ඉතින් ඒක අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නොදන්න දේ එහෙම දෙයක් අපිට කලින් සර්වචනසේ පහළ වෙලා තියෙන මේ ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. මේ ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. සම්ප්‍රදායක් තියෙනවා. ඉතින් අපි මේක ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නකොට ඒ නොදැනුවත්කම අපපටිපත්‍ය අවිද්‍යාව දුර වෙනවා. නමුත් අපි ළඟ තියෙනවා වැරදි මත රාශියක් මේක වෙන්න ඇති බුදුහාමුදුරුවෝ කිව්වේ අර පොතේ මෙහෙම තියෙනවා මේ ගුරුවරයා මෙහෙම තියෙනවා මට මේක රුචි ඒ නිසා මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා වැරදි මත රාශියක් අපේ හිතේ තියෙනවා ඒ දේවල් දුරු කරනවා කියන එක පොත් කියවන්න කියවන්න වැඩි වෙනවා මිසක් අවුල් වෙනවා මිසක් සංකර වෙනවා මිසක් දුරවම වෙන්නේ නැහැ ඒක කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව ඒක වංචනික ධර්මයක් අපි හැම කෙනාම ඉඳින බුදුහාමර මේව කෙනෙක් වෙයි ඇති. බුදුහාමරගේ ධර්මය මේක වෙන්න ඇති. සංඝයා කියන්නේ මේක වෙන්න ඇති කියලා අපි කිසිම අත්දැකීමකින් තොරව විශාල රාශියක් පොදියක් කරේ තියන්නේ. ඒ පොදිය අම්මා මුත්තා කිව්වත් බිම තියන්නේ නැහැ. ඒක අයින් කරන්න මොත් කියවලා හරියන්නේ නැහැ. ඒක අයින් කරන්න මේ වංචනික ස්වභාවයේ හිතේ මේ හිතේ කියන්නේ මායාකාරයක් බව තීරුම් අරගෙන මේ අපපටිපත්‍ය විද්‍යාව නම් උගන්වීමෙන් අධ්‍යාපනය නැති කරන්න පුළුවන්. මේ වරදම වටහාගත් එක මිත්‍යා දෘෂ්ටි මොන තරමට අයින් කරන්න බෑ. ඒක නිසා අපි හිතුවොත් මේ බුද්ධඝම පිළිබඳ ඩිප්ලෝමා එකක් ගත්තොත්, උපාධියක් ගත්තොත්, PhD එකක් ගත්තොත් ඒක මගේ භවනා ජීවිතයට අදාළ වෙනවා කියලා නැත්නම් නෑ. ඒක යම් ප්‍රමාණයක් අපපටිපත්‍ය විද්‍යාව වලින් කරලා යම් කිසි දැනුමක් දෙනවා. ඔක කිසිම සාහිතකයක් නැහැ. වැරදි දේ හරි දේ විදිහට මිච්ඡා මාර්ගය හරි මාර්ගය විදිහට අරගෙන හරි මාර්ගය ප්‍රතික්ෂේප කරන්න පොතේ දැනුමින් අපිට උදව් කරන්නේ ඒකට මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව කියලා කියනවා. ඒක හරි භයානක දෙයක්. ඒක බෞද්ධයන්ගේ තදබල විදිහට පිළිකාවක් විදිහට පිළිලයක් විදිහට වැඩිලා තියෙනවා. හැම බෞද්ධයෙක්ම ප්‍රමාණ කරගෙන ඉන්න බුදුහාමතුම මෙහෙම කෙනෙක්, ධර්මයේ මෙහෙම කෙනෙක්, සංඝයා කියන්නේ මේකයි, සීල කියන්නේ මේකයි කියලා ඒක අයින් කරනවා කියන එක තාමත්ම දුෂ්කරයි. ඒකට කරන්න තියෙන්නේ මේ ඒ දේ අමතක කිරීම. ඒ දේ අතහැර ගැනීම. ඒක කරන්න බෑ. ඒක තමයි මේ සංනිවේදනයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. ඉතින් මේ සතිය මේකෙදි මේ අලුතෙන් දේවල් උගන්නන දේ කරලා දෙන්නේ නැහැ. ඒක කරලා දෙන්නේ සුතමේ ඥානෙ. සතිය කියනවා හරි හරි මේ තමයි බුදුහාමුදුරුවෝ හිතානේ මෙතන බුදුහාමුදුරුවෝ තමයි. හරි ඔයගේ මත එහෙම තියන්නේ. හැබැයි වෙන විදිහකට ඉදිරිපත් වුණ දේක ප්‍රතික්ෂේප කරන්න එපා. මේ භාවනා කරනකොට අපිට යම් ප්‍රත්‍යක්ෂ ලැබෙනවනේ. ඒ ප්‍රත්‍යක්ෂ සමාට අපි හිතාන හිටපු දෙය නෙවෙයි. එතකොට අපි මේ හිතාන හිටපු දෙය මේ ඉස්සර කරගෙන ප්‍රත්‍යක්ෂය ප්‍රතික්ෂේප කරන එක තමයි ඕලමලකම, මොට්ටකම, තකතිරුකම, මෝඩකම, අවිද්‍යාව, අන්ධකාරය තේරෙන්නේ. අපි අන්ධකාරයෙන් කොටසක් අපිට මිච්ඡා පරිපත්‍ය අවිද්‍යාව. මේක හරි භයානක දෙයක්. ඉතින් සතිය හැම වෙලාවෙම කියනවා අලුත් දෙයක් එනවනම් මට ගැළපෙන්නේ නැහැ කියලා, රුචි නැහැ කියලා, මට ගුරුවරයා මෙහෙමයි කිව්වේ කියලා, මගේ මතේ මේකයි කියලා අර අලුතෙන් එන දෙයට වළක්වන්න එපා. ඒකට එන්න දෙන්න මොකද අල්ලගෙන ඉන්න දේ සත්‍යද මේක සත්‍යද කියන එක විනිශ්චය කරන්න එපා කල්ලාතු. මෙන්න මේ සතියේ තියෙන මේ විවෘතකම මතුවෙන භාවනාදී මතුවෙන හැම දෙයකටම ප්‍රතික්‍රියා නොකර සිටීම සම්පූර්ණ අපේ අලුත් ක්‍රමයක් අපි දන්නේ නැති ක්‍රමයක්. ඉතින් මේකෙන් තමයි අපට අලුත් හුලං වදින්න පටන් ගන්නේ. එහෙම නැත්නම් අපි ළඟ තියෙන අර කැකෑරිච්ච. ඒක ඇතුලේ තිබුණ උලන් ටිකම තමයි. ඒක කැරක් කැරක කොච්චර කියත් අපිට නව උලඟක් අලුත් ගතියක් එන්නේ මේ සතියේ තියෙන මේ භාවනා කරන්න අපි පෙළඹෙනවා. දන්න දැනුමේ දන්න කමට අහන්නේ කළේ මතුවෙන දේ භාවනාදී මතුවෙන දේට වාරණයක් දාන්න එපා. ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කෙරුවොත් වෙන්නේ මොකද්ද? උඹ අර හන පිටිකාරයෙක් වෙනවා. ඔබ හිතාන භාවනාවට කලින් හිතාගත්ත ටිකම නැවත නැවතම අමාරාකමි. එතනින් එහාට යන්න බෑ. ඒක නිසා සර්වචනාංශේ සඳහන් කරනවා මිනිසියෝ ජීවනපතන මිනිසියෝ එහෙම නැත්නම් සමාජ ප්‍රශ්න වලට ජීවිත ප්‍රශ්න වලට මුහුණ දෙන මිනිස්සයන්ට හැම වෙලාවෙම විනිශ්චය කරන්න සිද්ධ වෙනවා දෙකක් ඉදිරියපත් වෙච්චාම කෝකද මම හරියක විදියට ගන්න කොහොමද ප්‍රතික්ෂේප කරන්නේ කියලා ඔය වෙලාවට පෙරක දුරුවත් ගුරුවරුවත් උපදෙස් දෙන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒ සර්වචනාංශ විස්තර කරනවා තමන්නාංශගේ මේ ආර්ය පරිශ්‍රණය බලලා මහන්නේ මේ වගේ අපි අතිර්ණ අවස්ථාවකට ආපුවාම ඕනම ලෝකේ ඉන්න මිනිසෙක් ඒක විනිශ්චය කරගන්න උපමාන පහක් පාවිච්චි කරනවා. ඒ උපමාන පහ තමයි ශ්‍රද්ධාව. මේක මගේ අදහන දෙයේ ඔය කියන එක මම අදහන දෙයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම අදහන දේ මට හැමදාම සුවසේ සලසනවා. මගේ අපච්චිටත් එහෙම වුණා, මගේ සීයටත් එහෙම වුණා. අපේ ගුරු පරම්පරාවක් මෙහෙමයි කියලා ඇදහිල්ල ඉස්සර කරගෙන දන්න අදහපු දේ සත්‍ය වශයෙන් බාර ගන්නවා. නොඇදහිය හැකි දෙයක් ආව ගමන් ඒක ප්‍රතික්ෂේප කරන එකට අපි කියන සම්ප්‍රදාන කුල මානසික කියලා. ඉතින් එහෙම තමයි මිනිස්සුගේ හැටි. එම ਸਰවඥාන්සේ සඳහන් කරන මේ ශ්‍රද්ධාවේ හිල් දෙකක් තියෙනවා. දුර්ලභම් දෙකක් තියෙනවා. මේ ආත්මෙදීම දැක ගන්න පුළුවන් අඩපාඩු දෙකක් තියෙනවා. මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. මේ ශ්‍රද්ධාව නෑ මට මේක අදාහ ගන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුළ සත්‍ය තියෙන්න පුළුවන්. මේ සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රද්ධාව තමයි ඔබ ගන්නෙ මම ඒකට විරුද්ධ නෑ. නමුත් මේක විතරක් දැනගන්න. ඔබ ශ්‍රද්ධාව කියලා බාර ගන්න දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. මට මේක ගැළපෙන්නේ නැහැ. මට මං අත අදා ගන්න බෑ මේක. ඇයි මෙහෙම වෙන්නේ කියලා සටමැව්වට එතන වෙන්නේ සත්‍ය තියෙන්නේ. ඉතින් ඒකට අපි බුදුන් පිළිබඳ ශ්‍රද්ධාව තියෙනවා කියලා හිතමු. අටුවචාන් වහන්සේ හරි බයයි ඒ කතා කරන්නේ නැහැ මේ අනුන් ගැන තියෙන ශ්‍රද්ධාව බුදුහාමර ගැන ශ්‍රද්ධාව නෙමෙයි කියලා. බුදුහාමර ගැන තියෙන ශ්‍රද්ධාවත් ඔච්චරම තමයි. ඒක මූල සම්පදම මූල පරියාය සූත්‍රයේ තියෙනවා. උඹ නිවනක් කියලා යමක් දැන් හිතාගෙන ඉනවනේ. ඒක ඒකාන්තම බොරු. තන්නේ කරබරු. ඒ හිත බලාවක්. නිවනට යන්නේ ඉතල කොහොමද නිවන දන්නේ? ඒ වගේ කාරණා විශ් ගානක් පෙන්නලා කියනවා. ඒ ඔක්කොම ඔබේ හිතලුවක් තියෙනවා. ඒ නිසා ඔබ හිතාගෙන නිවන ආම්රොප්පයි කියලා අරවා. ඕක තන්නේ පචය. නිවන ආම්බෙනට ආම්බෙන අලුත්ම තාලයකට. ඒක නිසා නිවන පවා බෞද්ධය අදහගෙන හිතේ තියාගෙන එක නෙවෙයි නිවන කියන්නේ. ඒක නිසා ඒ බවට අපිට නිවන් දකින්න ඕන කවදා හෝ අපිට දැනගන්න ඕන අපි දැන් මේ දන්න දේ තුල නිවන නැහැ. එහෙමනම් නොදන්න දේ තුල නාහපු දේ තුල ඇදහියාගේ තැනක තියෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ තියෙනවාමයි කියලා විශ්වාස කරන්නත් එපා. මේකේ නැහැමයි කියලා විශ්වාස කරන්න බෑ. නොදන්න දේට පොඩ ඉර ඇරලා තියපන්. දොර ඇරලා තියපන්. පිළිගන්න. ඉතින් මේ සද්ධාව පිළිබඳව බණ කියන බුදුහාමුදුරුවෝ සද්ධාවේ තියෙන අඩුපාඩුකම් දෙකක් අපිට පේනවා. ඒ වගේම කියනවා අනුස්සවය. බාධානේ කරන්නේ උඹට බණ පොතේ මෙහෙම කියලා තියෙනවා. බණේ මෙහෙම ඇහිලා තියෙනවා. සුත්‍රමය ඥානයට අනුව මෙහෙමයි කියලා මේ යම් යම් දේවල් සත්‍ය කියලා පිළිඅරගෙන තමයි මේ ජීවිතේ මෙතෙන්ටකම ආවේ. ඉස්සරහදීත් නොදන්න දෙයක් ආපු ගමන් ඒ දැනුම අසුවිරු ඥාන අරගෙන ඔබ කියනවා මේක මගේ ඥාන ගැලපෙන්නේ. මේක අමුතුයි. මේක අලුත්. කියන මේක අයින් කරනවා අර ඥානයේ ගැළපෙන තර්කයේ ගැළපෙන ආකාර පරිදි මේ අන්මේ ඥානයේ ගැළපෙන අනුමාන ඥානයේ ගැළපෙන ඒවා ටික බාර ගන්නවා වෙන එකක් ආපහු ඒක තර්ජනය කරනවා ඒක අභියෝග කරනවා ඒක ප්‍රතික්‍රියා කරනවා ඒක කොම් කරනවා ඉතින් මේකත් මේ මනුස්සයා පාවිච්චි කරන එක තමයි අනුස්සවය අසුවිරු ඥානසුතමේ ඥාන පොතේ දෙන්නේ ඒකෙත් බුදුහාම කියනවා ඔබ දන්නවයි කියලා හිතාන දේ තුල සත්‍ය නොතිබෙන්නේ ඉඳී තියෙනවා ඔය පොතේ දැනුමට ගැලපෙන්නේ නැහැ කියලා හිතුව ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන ඉඩ තියෙනවා. බුද්ධ ඥානසේ දේශනා කරේ මමම ඔබලට දීලා තියෙනවා සුතමේ ඥානයක්. ඕක ප්‍රමාණ කරණයට ගන්න එක. ඒ සුතම ඥානෙ නැහැයි කියලා අත්දකින්න ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රතික්ෂේප කරන්න එපා. සත්‍ය සද්ධා වගේම. ආයි කියන රුචිය කියලා එකක් තියෙනවා. මේ මගේ රුචිය. අපි කැමීසෙට ගියාට පස්සේ අපි හුඟක් වෙලාවට ඒකේ ගුණාත්මක බල බල ඉන්නේ තමන් වඩා රුචි දේ අපි බේරා ගන්නවා. එහෙම නැත්නම් අපි කාට හරි අපිට තෑග්ගක් දෙන්න ගන්න අපි වඩා රුචි දේ ගන්නවා. අපිට අරුචි දේ අයින් කරනවා. එතකොට මුචාන්ති කියනවා මේක තමයි ඔබ කරන්න හැටි එක මම දන්නවා මාත් කරලා තියෙනවා. නමුත් ඔබ රුචි කියලා බාර ගන්න දේ තුළ සත්‍ය නොතිබෙන්න පුළුවන්. රත්ති වශයෙන් තුච්ච වෙන්න පුළුවන්. රීත්ත වෙන්න පුළුවන්. පහත් වෙන්න පුළුවන්. ඔබ රුචි නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. නිසා මේ රුචියටත් මෙලෝ වශයෙන්ම දැකිය හැකි අඩුපාඩු දෙකක් තියෙනවා. ඊට පස්සේ කියනවා ආකාර පරිවිතක්ක. මේ තර්ක කරලා දිනනවා. ඔබ හිතනවා මේ මම තර්ක කරලා දිනපු දේ ඇත්තයි. ඒක හරි කියලා කියන්න බෑ. ඔබ තර්ක කරලා දිනපු දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ පරාජය කරපු එකනා ගාව සත්‍ය තියෙන්න පුළුවන්. මේ බුදුහාමර කියන්නේ සර්වඥතාඥානයි. ඒක නම් ඉතින් තර්ක විද්‍යාව දන්න ඔක්කොම දන්නවා තර්කෙන් දිනන එක අපචේ කෙලින් කියලා. තර්කේ කවදාවත් සත්‍ය දිනන්නේ නැහැ. සත්‍යින් තර්කෙන් දිනන්නේ තර්කයට ගැලපෙන එක මොකද නිවන තර්කයට අහු වෙන්නේ නැහැ. ඒක අතක් අවචරයි. නිවන කියන්නේ. ඒ නිසා තර්ක කළ දිනනවා නම් පරාදයි. ඒක නොකිය සර්වචන්සේ නම් ප්‍රකාර විදිහට කියනවා තර්කයෙන් දිනවයි කියලා දිනව පක්ෂය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන් ප්‍රතික්ෂේප කරපු පක්ෂය තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඊගාට කියන අන්තිමටම ගන්න තමයි දික්තිය. මම මෙවැනි දැක්මක් ඇති කෙනෙක්. ඒක නිසා මේක බුද්ධ ධර්මර ගැලපෙන විචා දෘෂ්ටි. කියලා අපි එනකොටම අසවල අසවල කට්ටිය මිත්‍යා දෘෂ්ටි ඒව අපිට ගන්න බෑ. අපි මේකයි අපි කරපින්නගෙන යන හනමිටිය. තමගේ දික්තිය. ඒකට ගැලපෙන දේ තුල විතරයි මම සත්‍යවයි. ඒල අප කරා ක්‍රමේන බොහෝ අස්පනා අපිට ප්‍රත්‍යක්ෂ කළ හැකි දේවල් මගේ දීක්ෂණය කරපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒකටත් අර හැන්දෙමයි කරවචන්ද බෙදන්නේ උඹේ දෘෂ්ටිය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. උඹ මට දීක්ෂණය කරපෙන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුල සත්‍ය. අන්න මේ විදිහට අපිට වෙත සත්‍ය පැමිණුණත් අපිට තෑග්ග ආවත් අපි ඒක සත්‍යය අඩංගු කොටස සද්ධාව නැති නිසා, අනුස්සවේ නැති නිසා, රුචිය නැති නිසා, ආකාර පරිවිතක්කයට ගැලපෙන්නේ නැති නිසා, දෘෂ්ටියට ගැලපෙන්නේ නැති නිසා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ සත්‍ය ඇවිල්ලා දොරගාවටම ඇවිල්ලා මොකද කරන්නේ? ඉතින් මේ මනුස්සයා බාර ගන්නෑ. දීපතයක බාර ගන්නෑ. බාර ගන්න නැත්නම් මොකද? අපේ ශ්‍රද්ධාව එක හැක් කොහල එක හැක් කරිනවා. අපි එක ස්පොට් එක බාරපත් කරනවා. අපේ අනුස්සවය, අපේ අඩ දැනුම ආංශික දැනුම එක ස්පෙක්ට්‍රම් පොට් එක වඩපත් කරනවා. මගේ රුචිය එක ස්පොට් එක වඩපත් කරනවා. මගේ තර්කණය අපි කෙනෙක් හම්බුනාට පස්සේ කාරණා කාරණා ගලපා බලන තර්කන ක්‍රමයක් තියෙනවා. ආකාරයක් තියෙනවා. ඒ ආකාරයට ගැළපෙන අය විතරයි මම යාළුවෝ කියලා බාරගන්නේ. ඒකට ගැළපෙන්නේ නැති කට්ටිය මම අයින් කරනවා. මධ්‍යමතාන්තර අයින් කරනවා. ඒකම දික්තියක් තියෙනවා. ඉතින් මේ පහම අභියෝගයට ලක් කරනවා සර්වචනාංශේ අභියෝගයට ලක් කරලා සතියට කියනවා සතිය ඉස්සරහට ගනින් ශ්‍රද්ධාවම ඒට ශ්‍රද්ධාවට අහු නැති වුණාට ඒක සතියට අහු වෙනවා නම් පොඩි අවස්ථාවක් දීපන් එකට ශ්‍රද්ධාව සතියෙන් නම් මේක ඇති වුණේ දක දක දැනනනම් ruci නොඋනත් ඒකට ඔබ ruci නැති උනත් ඒකට පොඩක් වාඩි වෙන්න ඉඩ දීපන් ඒක ඔබ අහලා නැති අලුත් දෙයක් වුණාට ඉඩ දීපන් තර්කයට නොගැලුණත් ඉඩ දීපන් මේ දෘෂ්ටියට නොගැලපුණත් පොඩ්ඩක් ඉඳ දීපන්. කියලා මේ ශ්‍රද්ධා සතිය පුදුම විදියට මිනිස්යාගේ අර සම්ප්‍රදාන කූල ප්‍රතික්ෂේප කරපු දේවල් වලට කෙලින්ම මූණට තමලා ගහන්න නැතුව පිළිගන්න ගතියක් එනවා. මේකෙන් තමයි මිනිස්යා අඩුගානේ පර්යන්කේකදී හෝ නැත්නම් අපි සම්ප්‍රදාන කුල භාවනා කරන වෙලාවට හෝ විත පැමිණෙන සියල්ල සමෝසේ බාර ගන්න පුරුදු වෙන්නේ සද්ධා මේ සතිය වැඩ කරනලා විතරයි. ඒක මේ බොහොම කෘත්‍රිම වැඩක්. ඒක නිසා යාට වෙනදා නොතිබිච්ච සද්ධාවට සද්ධාව නැහැ කියලා ප්‍රතික්ෂේප කරපු දේවල් දැන් තාම මල්ලට ටිකක් වැටෙන්න පටන් ගන්නවා. නොඇසු නොවිරෝ දේවල් කෙලිම ප්‍රතික්ෂේප කරන්නේ මල්ලේ දා ගන්නවා. ඒ වගේම රුචි නැහැ කියලා කරන්න දෙයක් නැහැ අරුචි උනත් ඒක දා ගන්නවා. තර්කයට ගැලපෙන්නේ නැහැ. ඒක තර්කාවචර නැහැ කියන ප්‍රශ්නයක් නැහැ. මේක සතියනේ දාගන්න. දිච්චයට කැමති නැත්නම් උනත් දාගන්න. ඒ නිසා ඒ සතිය තමයි අපට මෙතෙක් නොඇරිච්ච දොරක්. නැත්නම් මෙතෙක් විත පැමිණිච්ච දේවල් අපේ ඔලොමලකමට අපි අතහැරලා දැම්මනම් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවට අතහැරලා දැම්මනම් අන්න ඒක පොඩ්ඩක් වලක් කළා. ඔය එන දෙයට එන්නේ ඉඳයි. මේ නිසා ශ්‍රද්ධා කෙනෙකුට මේම සතියක් අදහන්න ඒකට විශාල අවදි මනසක් එහෙම නැත්නම් එල්ලක් සෙල්ලක්කාර මනසක් අලුත් මනසක් අවශ්‍යයි. ඒක දෙන්න පුළුවන් ද බැරිද කියන එක වෙන ප්‍රශ්නයක්. සද්ධාව මේ මේ සත්‍ය කියන කොක්කෝටම කරන්න පුළුවන් ද බැරිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ සතිය පිළිගන්න තරම් විවෘත මනසක් අපි ළඟ තියනවාද? එහෙම නැත්නම් මේ සතිය වගේ සෙල්ලක්කාරකමකට පොඩ්ඩක් සම්ප්‍රදානුකූල මැටි අදහස් හනමිටි අදහස් තිබුණට කමන්නේ අලුත් දෙයකට පොඩ්ඩක් උලන් වදින්න අරපන් අලුත් තුනක් එන්න අරපන් කියන මේ දෙයට අපි කැමැතිද නැද්ද කියන එක ජම්මෙන් එන එකක්ද ඇසුරෙන් එන එකක්ද කියන එක අද ලෝකේ කාට 50 50 සමහරවිට මේක ඇහෙනකොට වෙනවා මේක අලුත් දෙයක් මම මේක කරන්න ඕනේ තව සමහරවිට හිතනවා මේ ඒ අපි කිය පාර නෙවෙයි යෝග. ඔක විශ්වාස නැහැ. ඒ නිසා දන්න දන්න දියන් ඒ සතිය වගේ දේවල් වලට කැමති නැහැ. ඒ නිසා මේ මෑත යුගයේ සතිය පිළිබඳව ගොඩාක් පරිශන සිද්ධ වෙනවා දැන්. ඒ පරිශන වෙනකොට ඒගොල්ලොත් පේනවා මේ සතිය කියන එක සියලු කෘත්‍ය සිදු කර දෙන මහා මෙචවරෙක් වගේ අනිවාර්යයෙන්ම කරන කට්ටියට ලාභයි. අඳුනගත්ත හැම කෙනාටම ලාභයි. ඉතින් ඒක තමයි මෙතෙක් කල පරිශ්‍රණයෙන් පෙන්නේ පැයක් භාවනා කරුවොත් දෙකක් භාවනා කරුවොත් එකනත් එක බලනකොට දෙකක් භාවනා කරන එක නයි දැහැින ඝර්ෂණය අඩු වෙනවා අතතිය අඩු වෙනවා පැය දෙකක් කරනකොට දවස් දෙකක් කරනකොට තවත් වැඩි වෙනවා ඉතින් ඒක දැන් තියෙනවා පොත් ගන්න. නමුත් දැන් විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් තියෙනවා. මේ නිකන් දෙන මේ සතිය තියෙද්දි කට්ටියක් ඇයි මේක ගන්නෙ කට්ටියක් නොගන්නේ ඇයි? කාටවත් උත්තර දෙන්න බෑ. මේ සතිය නිකන් දෙන්නේ. ඕනම කෙනෙකු සුසුකම් කියලා කිසිම කෙනෙකුට මේක කරන්න බෑ කියලා කියන මොනම කාරණාවක් නැහැ. ඒ චේත මේක අල්ලන්නේ කීයේ දනාද? එහෙමනම් ඒ මිසු උපත්තියම මේකට සම්බන්ධයක් ඇති උපදිචි જાතියක්ද? අනෙක් මිනිස්සු මේක ප්‍රතික්ෂේප කරන්නේ කාලා බලලවත් රස විඳලවත් නෙවෙයි. ඊගා ලෑස්ති වෙලා ඇවිල්ලා නැහැ. එයාට මේ ජම්ම ගතිය ඒ භව සම්පatti නෑ. ඉතින් කොච්චර ගුණ ප්‍රකාශ කරන්න කිය සතියේ ඒක නිකන් කලේ මුණින් නමල වතුරක් කරනවා වගේ පූර්විකුඩ හකුරු පැටිය වගේ වෙන්න බෑ. නිකම්ම හිතන්න අපේ පවුලේ අනික් අයට මොකද වෙලා තියෙන්නේ අපේ ජීවිත පරිත්‍යාගයෙන් ආදර්ශයක් වෙන්න මේ අපි සියල්ල තැහැරලා අඩු ගන්න මේ දවස් ටිකේ මේ සතිය වන්නවා. අපේ ගෙදර කට්ටිය නේ උඹ වරෙන්ක ගෙදර උඹට පෙන්නන්න. උඹට ළඟේ මේ මහ ලොකු සතියෙන්ද කියලා වෙන්නේ. ඉබත බොර කර ගන්න, බුද්ධ බොර කර ගන්න පුළුවන් නේ අම්බ කෙටුවට. වරෙන්ක ගෙදර මම පෙන්නන්න. මේකට මොකක්ද අපි දෙන උත්තරේ? යෝනිසමනසිකාරයද අපිට තියෙන ආයෝනිසමනසිකාරයද කියන එක ඒක නම් ඔය වගේ පාඩම් පන්ති වලින් දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අපි හිතනවනම් යම් කිසි කෙනෙක් අතිශේෂ්ඨ යුග පුරුෂයෙක් වශයෙන් වෙලා මම සියලු ලෝකවාසී සත්වයෝ බෞද්ධ කරනවා සියලු ලෝකවාසී සත්වයෝ සතිපත් කරනවායි කියලා. උන්නගේ ප්‍රයත්නය ලේනෙක් වලිගෙන් මොහොතේ මොහොතේ ඉඳිට හදනවා. කවදාවත් හරියන්නේ නැහැ. ඒ මනසේ අන්තිම අන්තිම අවංකයි අන්තිම සූත්‍ර සත්දහසකින් ක්‍රියාත්මක කරනකොට ලෝකේ ඔය හිතෙන් තරම් සරල නැහැ. ඒ නිසා සතියට යන කෙනා යනවා. යන්නේ නැති කෙනා යන්නේ නැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. ඒක කියනවා ඔය මොන જાති කෙරුවත් මහලිකගේ වතුර කඳුලක් කැලණිකකට වැටෙන්නේ නැහැ. කොහොමඩක්වත් නැහැ. මහලිකගේ යනතර මහලිකගේ යනවා කැලණිකගේ යනතර කැලණිකගේ යනවා. ඒක කරන්න බෑ. ඉතින් ඒක නිසා අපිට පේනවා මේ විදිහේ අලුත් අදහස් ඇති කරන නව වාතයකට ඉඩ අරින නව ප්‍රවණතා ඇති කරන මේ සතිය තියේදී අපි කොච්චරද අපේ ශ්‍රද්ධාවට ගැළපෙන, අපේ රුචියට ගැළපෙන, දැනුමට ගැළපෙන, ආකාරයට ගැළපෙන, දුක්ඛයට ගැළපෙන විදිහට මේක හැඩ ගහ ගන්න හදනවා කියලා. මේකට කියනවා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව. ආරේ ගුණ නැහැ භාවනා කරන පිළිස අතර උනත් මේ සතියේ හැඩේට සතියට ඕන කියලා තමන් හැඩ ගහනවා විදිහට ඒක පුළුවන් තරම් කියනවා තම්බි කන්ද ගාවට යනකොට වැඩි බැරිද කන්ද තම්බි ගාවට ගෙන්න ගන්න. ඉතින් මේක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට තියෙන ප්‍රශ්නේ. සතියට හෝ මේ භාවනාවට ගලපෙන විදිහට අපි හැසිරෙන විදිහට හැඩ ගැහෙන වෙනුවට අපි පුළුවන් තරම් බලනවා මේ අපිට ඕන සද්ධාවට හැඩගස්ව ගන්න. අපිට ඕන දැනුමට හැඩගස්ව ගන්න. අපිට ඕන රුචියට හැඩගස්ව ගන්න. අපිට ඕන තක්කයට හැඩගස්ව ගන්න. අපිට ඕන දිට්ඨියට හැඩගස්ව ගන්න. මේක කවදාකවත් ඉවර වෙන්නේ නැහැ ලෝකේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ගලන සැඩ වතුර නිවාරණයක් කරන්න ඕන නම් සංවරයක් කරන්න ඕනේ නම් ਸਰවඥාන්සේ තනි උත්තර දෙවම කලාතුරකින් තමයි මේ විචල්්‍ය සාධක එකකින් ਸਰවඥාන්සේ උත්තර දෙන්නේ මෙතනදී කියනවා සති තේසං නිවාරේ ඔය සියලු ප්‍රවාහයන් සියලු සැඩ වතුර වලට සතිය සංවරයක් කියලා මම කියනවා කියන්නේ මේක පසු කාලීන මාචාරවරු සම්බන්ධ කෙරුවේ සතිය ඉන්ද්‍රිය සංවරය ඇති කරලා දෙනවා. සති සංවරය එයාට තේරෙන්නේ බොහෝ කලක් යනකොට එයාගේ ඉන්ද්‍රිය සංවරයට බලපාන. ඒ වගේ තියෙනවා විද්‍ය සංවර, කාන්ති සංවර, සති සංවර ආදි වශයෙන් ගොඩක් සති සංවරය කියන එක පෙන්ලා දීලා තියෙන්නේ ඉන්ද්‍රිය සංවරයට නෑකමක් දක්වනවා. ඒක නිසා අවිචා සූත්‍රයේදී පෙන්නනවා යම් කිසි කෙනෙක් තුල අවිද්‍යාව තියෙනවා ආසන්න කාරණාව මේ කියන කෙලෙස් ප්‍රවාහය එහෙම නැත්නම් අපි කියන නීවර ධර්ම. ඒ නීවර ධර්ම ඇති වෙන ප්‍රධාන හේතුව අශික්කිතකම්. දුස්චරිත. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒකට මේ අශික්ෂිතකම අසංවරයට හේතුව නැත්නම් ඒ අශික්ෂිතකමට හේතුව අසංවරය. ඉන්දිය සංවරය නෙවෙයි. ඉන්දිය සංවරය ඩිප්ලෝමා අරගෙන හරි මැනේජ්මන්ට් කෝස් කරලා හරියන්නේ සතියෙන් තමයි හරියන්නේ. සතියෙන් තමයි ඉන්ද්‍රිය සංවරය හරියන්නේ. සතිය හරියන්න ඊට කලින් යෝනිසෝමනසිකාරයේ තියෙනවා. මේක ටිකක් දිරව ගන්න අමාරුයි. අපි හිතන්නේ සති සංවරය හරහා යෝනිසෝමනසිකාරයේ කියලා. නමුත් මේ අවිජ්ජා සූත්‍රය පෙන්නනවා සතියේ එන්න ඊට කල්ැතු එයා දැනගන්න ඕනේ මේ මෙතෙක් කල මම ගත්ත සද්ධා විරිය නෑ සද්ධාව අනුස්සවාගම රුචි ආකාර පරිවිතක්ක දික්කවි දික්ටි කියන දේවල් වෙනුවට තීරණාත්මක දෙයකදී තීරණ ගැනීමේ අදහස සතියට පවරන්න නම් ඒක නා ශ්‍රද්ධාව පොඩ්ඩක් පැත්තකට ගන්න දැනගන්න ඕනේ. ශ්‍රද්ධාව කියන ඕලමොලකම පොඩ්ඩක් පැත්තකට ගන්න. සීලසියක් අයින් කරනව නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ දැනුම කියලා එකක් තියෙනවනේ. අසුවිරු ඥාන බහුසුතකම පොඩ්ඩක් අන්තට්ටු කරලා පොඩ්ඩක් පැත්තක තියන්න. ඒ වගේම රුචිය තියෙනවානේ මගේ මගේ රුචිය මෙහෙම මට මෙහෙම වෙන්න ඕන කියලා ඒකත් ටිකක් පාවා දෙන්න. ඒ වගේම මම තර්ක කරලා දිනන ක්‍රමයක් තියෙනවානේ මොනවා කරන්න කියලා කටවුල් කරගෙන තියෙන Tamanට ඕනේ තර්කයට ගැලපෙන්න. ඒකත් පොඩ්ඩක් යටහත් පහත් පැත්තකට යන්න. මගේ දිට්ටි තියෙනවානේ ඒකත් පොඩ්ඩකට తాවකාලිකව පැත්තකට තිබ්බොත් පමණක් සතියට පුළුවන් වෙනවා උලාසනේ ගන්න. නිසා යම් වෙලාවක යම් යෝගාවචරයේ සද්ධා විශ්ව කරන කී ගමන් සතිය පැකිලා මුකුලිත වෙලා කුටුවෙන් බැලලා පැත්තකට යනවා. සද්ධා විචිරට ඇවිල්ලා මහා වික්‍රමසී ක්‍රියා කරලා දෙනවා. ඊට පස්සේ කියනවා සතියට වැඩිය කොච්චර සෙල්ලම් කරන්න කොටද සද්ධාවට. එතකොට යන්න ගියපන් සද්ධාව සතියට යන තැනකට අපි වැඩ කරනවා සද්ධාවෙන් කියලා ඇත්තටම කියන්න කරුණු තියෙනවා. ඒ වගේම කීත හැකි මම මේ දන්න දෙයක් කියන්නේ මම පොතේ බලලා තියෙනවා මෙහෙමයි මෙහෙමයි ඒ නිසා මගේ දැනුම මම පාවිච්චි කරන තීන්දුවකදී සතුය අවශ්‍ය නැහැ. ඒකටත් ඇති වෙන්න ලෝකේ දහස කරන තියෙනවා. එතන මගේ රුචිය මේකයි. මට ඕනේ නැහැ කාගවත් සතියක් අලුත් එකක්. මගේ රුචියට වැඩ වෙන්න ඕන. කියලා අපි ඔලබලව තමන්ගේ රුචි ඉස්සරවත් කරනවා කියන තාහිංසක රුචි ඉදපත් කරන වෙලාවත්. එතකොට මේ හැම කරන වැඩකදීම ඌඩල්ලට ලුණු ගැහුවා වගේ සතිය මුකුලිත වෙලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පොළ වෙවි පොළ වෙවි පැත්තට යනවා. ඒකෙම වාද කරන්න ගත්තොත් වාද කරන හැම වෙලාවෙදීම පේනවා වාද මුඛය කියන්නේම සතිය නෑ. එතන වාද මුඛය කියන තැනේදී සතිය ඉන්න බෑ. ඒකෙම දිත් අපි දිත්‍යක් ඉදිරිපත් කරන්න හදනවා. මම සම්මාදිට්ඨිය උඹල මිත්‍යාදිට්ඨිය. මම හරි උඹල වැරදි. සත්‍යයට වසන්න බෑ. ඉතින් අපේ තියෙන මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ අපි මේ පහෙන් එකක් ඉස්සරහට ගන්න හැම වෙලාවෙම සතිය කොම් වෙනවා මුකුලිත වෙනවා පස්සේ පතට යනවා. ඉතින් යම් දවසක යෝනිසමනස්කාරය ඇවිල්ලා ශ්‍රද්ධාවත් තිබිච්ඡාවයි අසුවිදු ඥානත් තිබිච්ඡාවයි එන්ටමගේ රුචියත් තිබිච්ඡාවයි තර්කයෙන් දෙන එකත් තිබිච්ඡාවයි දික්කියත් තිබිච්ඡාවයි මේ සතියේට පොඩ්ඩක් නිකන් తాවකාලික රජයක රාජ්‍ය නායකයෙක් වගේ මේ පර්යංකේ ඉන්න ටිකට විතරක් සතිය ඉස්සර දීපොත් අර ශ්‍රද්ධාව රුචිය ආකාර පරිවිතක්ක දිට්ඨි නිචානක්ඛන්ති සත් දිට්ඨි කියන්නේ දේවල් වල විස කපලා සතිය ඒකේ සාධනීය පැත්ත අරගෙන සියල්ලට නායකත්වෙ දෙන්න නායකත්වය දුන්නට පස්සේ ඒ මනුස්සයාට ධර්මඥතා ඥාණය පහළ වුණා වගේ අර සියලු ශක්තියින් ඒ වගේ විෂ කපලා අරියාදුපත් අයින් කරලා ඉදිරිපත් කරාට පස්සේ පේනවා ඒ එකලසේ නිවන ධර්ම බොහෝම නිලීන වෙනවා සත්‍ය ප්‍රධාන කරගත්ත මේ සද්ධාව සත්‍ය කරගත්ත ප්‍රධාන කරගත්ත මේ සුතය අසුවිරු ඥාන රුචිය තර්කය දිට්ඨි සියල්ලම සෝචකී කර්යවංශ වාසේ ගෝලයේ වාසේ සතිය ආණ්ඩුවේ කැබිනට් එකේ ඇමතිවරු වශයෙන් සතියේ නායකත්වය ඉස්සරහට යනකොට ඊවංශගේ ජීවිතේ පුදුම වෙනසක් ඇති වෙනවා ධම්මට්ටිය පහළ වෙනවා ඇති හැටි පේන්න පටන් අර ගන්නවා යථාව දර්ශනය පහළ වෙන්න පටන් ගන්නවා හැබැයි තාම ප්‍රශ්නේ විතරයි දැකලා තාම උත්තරේ හම්බෙලා නැහැ මෙන්න මෙවැනි වාතාවරණයකදී බොහෝම ගැඹීර ලීලාවෙන් ප්‍රඥාව ඇවිල්ලා ආසනය අරගෙන අර සත්‍ය හදලා තියෙන තියෙන සාමයේ තුල සාධාරණයේ තුල යුක්තිය වශයෙන් ගන්න පටන් ගන්නවා. එතකොට පේන්න පටන් ගන්නවා මම මෙච්චර කල් කොච්චරනම් මෝඩකමකද ඉඳලා තියෙන්නේ. මේකට අපි පස්සේ වරක සද්ධාව කියලා නම දැම්මට මේකට කියන තියෙන තක తీරුකම කියලා. එහෙම නැත්නම් මම මේ ඥානයක් කියලා දන්නවයි කියලා හිතාගෙන තියෙනවා මේකමයි මගේ නිවන ආවරණය කරලා තියෙන්නේ. ඉතින් යාගේ ඔලොමලකම් පැත්තක දාලා සති සත්‍ය නායකත්වයේ යටතේ ඥාණය එනකොට ඒක ලෝකෙට හිත කරයි. ඒක මගේ රුචියක් තිබිලා තියෙනවා. ඒ රුචි ඒකාන්ත මිච්ඡා අපජ මිච්ඡා අවිද්‍යාව මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ඒ රුචිය කෙලෙසටමයි යන්නේ. ඒ රුචියට කියන්නේ ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා. සපසාධනය කිරීම සඳහා අපි ඕන ජඩකමක් කරනවා. ඕනම දේ සාධාරණීකරණය කරනවා. අන්තිමට ඒක අපි නාස්ල නොදාගත්ත මීහරකෙක් වගේ මේ සැප දීමේ අදහසින් අපි නොපනත්කම් වලට දුෂ්චරිත වලට ඉන්දියාසන් වලට පෙළඹෙනවා. ඒකම තර්ක කිරීම හරහා අපි බොහෝ විට දිනනවා. නැත්නම් දිනීම සඳහා ප්‍රාර්ථනා කරනවා දින හැම වෙලාවෙදීම මේ යාගේ තියෙන මෙලෙක් ගතිය සතිය නැතිලා. දිට්ඨිය කියන හැම වෙලාවෙම මම හරි ඔබ වැරදි කිව්වනම් මොනේ ගුණක් වැරදි. බුදුන්සේ සඳහන් කරන කිට්ටුවට ගන්න එපා. ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං කතාව. මමමයි සත්‍ය අරය සත්‍ය නෙවෙයි කියවනම් හොඳටම දැනගන්න හලාහල විසක්. කවදාකවත් එහෙම කෙනෙක් තමගේ මිත්‍ර මණ්ඩලයකට ගන්න එපා. මේකත් හරියන්න පුළුවන් මේකත් හරියන්න පුළුවන් කියලා තමන්ගේ මත ඉදිරිපත් කරලා කමන්නේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤං දික්කතර වෙලා නම් ගන්න බෑ. අන්න මේ විදියට ආනිසංස දෙන දෙන ඇතිදී ඇති හැටි පෙන්වන්නට මඟ පාදන සතියට අනුග්‍රහ කරනවා කියන එකයි පුද්ගලයාගේ අවශ්‍යතාවය. අනුග්‍රහ කරන්න නම් තාඨමල හරියන්නේ යාට යෝනිසමනස්කාරය තියෙනවා. ඒ යෝනිසමනස්කාරයත් එක්ක සතිය ආපු ගමන් ඒ පුද්ගලයාට හොඳට තේරෙනවා මම මෙතෙක්කල් හොරෙන් හොරෙන් සීල්පද කැඩුවා. හැබැයි පෙනෙලා හිටියම සීලවන්තෙක් කියලා. නැත්නම් සීලවන්තෙකුට ලැබෙන්න ඕනේ. සංග්‍රහ ලැබුවා. නමුත් ලදලද වෙලාවල ශිල්පද කැඩුවා. නමුත් ඒ වෙලාවේ තියෙන මගේ අසංවරය නිසා. ඒක නිසා මම ඉදිරියට යන්නේ මොකද්ද? මේ යෝනිසමස්කාර සහිත සතියේ කැඩෙන වෙලාවේදී කැඩුණයි කියලා බාර ගන්නවා. හරි වෙලාවේදී හරි කියලා බාර ගන්නවා. කීන දේ කරනවා කරන දේ කියන. එතකොට ඒන සංවරය තුල අසහනෙට කිසිම ඉඩක් නැහැ. ඒන ඉන්දිය සංවරය තුල ආතතියට ඉඩක් නැහැ. එයා පිළිගන්නවා මම මිනිස්සෙක් මාතුලින් අඩුපාඩුකම් නැහැ වසන් ගන්න දෙයක් නැහැ. කාගෙන් ලකුණු ගන්නද? ඒ නිසා මම කියන දේ කරන කරන දේ කියන තැනක බාටපත් වුණාට පස්සේ එයාට ඉන්දිය සංවරය ආවට පස්සේ කයින් වචනේ හිතෙන් ඉක්මවන්න වෙන්නේ උල්ලංඝනය කරන්න වෙන්නේ දුෂ්චරිත කරන්න වෙන්නේ නැත්නම් දුෂ්චරිත කළා. ඒකත් දුෂ්චරිත සිද්ධ වුණා. ඒක ප්‍රසිද්ධියේ සමාවෙන්න ගන්නවා. මේ ඉන්දියා සංවර නිසා මෙහෙම වුණා. ඒ නිසා ඒකෙන් පැහැවන්නේ. එහෙම නැත්නම් හිත ඇතුලේ පිළිකා හදාගන්න වෙච්ච දේවල් ගැන කනගාටු වෙන්නේ. ඒක මේ වෙලාවේ ප්‍රකාශ කරලා සමාව ගත්තා ඉවර කරගත්තා. එන්නේ ඒ වාතාවරණයක් නැතුව භාවනාවේදී නීවරණ නැති කරන්න බෑ. ඒ වගේ අර අයින් කරන්න පුළුවන් කෝණු කන්දල්. සුද්ධ කරලා මිස උගර උගරට බෙහෙත් බීලා දවල් මිකල් රෑ දනියල් සෙල්ලම් කර කර ඒ නිවර්ණ නැති කරන්න බෑ. ප්‍රයත්නෙට යම් කිසි ප්‍රමාණයක් ප්‍රතිඵල ලැබෙයි. නමුත් නිවර්ණ නැති කරන්න තියෙන දුචරිත දුචරිතයි වෙන දුචරිත නැති කරන්න ඉන්දිය සංවර ඕනේ ඉන්දිය සංවර වෙන්න සතිය ඕනේ සතිය ඉන්න යෝනිස් පරිස්කාරය ඕනේ. මෙන්න මේ මේ ධර්ම ටික පෙළ ගැහෙනකොට මේ කියන්නේ සතිය කියන එක ඉස්සරහින් ධානය ඒ මිනිස්යාට තේරෙන දෙයක් තමයි මගේ හිතේ කෙලෙසීම තන්නේ කරම සතිය සම්බන්ධ දෙයක් මිස බාහිර ලෝකයේ දුර්ලභමක් නෙවෙයි. ඒක මා විශාල සාන්තිදායක දෙයක්. අපි හිතන්නේ අපි කෙලෙසන්නේ ඒක ඇකිල රජුරෝ වගේ අපි විනිශ්චය කරන්නේ අසවලයි මේක කෙලෙවි. මම නම් බොහොම සාන්ත දාන්ත තීන්ත කූඩුව මම මට කෙලෙස්සුවේ මට ඇවිස්සුවේ අර නිසා. මෙයා නිසා කියලා අපි මේ සදාචාරවාදයකට ඇවිල්ලා අපි අපි ලෝකේ මට්ටම් කරන්න හදනවා තමයි සෙලපු දෙයක් දාගන්න වෙනවා. කටවටේට බැට බැඳ ගන්න හදන්න කරගන්න පුළුවන් කියලා රටවටේ බැඳ ගන්න හදනවා. ඉතින් මේ අපි පුදුමාකාර විදිහට හිතනවා මේ මට නිවන් දකින්න බැරි මේ මේ කවටෝ කෑ ගන්න හින්දා. ඒ වෙනසම මේ මధుරෝයි කියන හින්දා. ඒ වෙනසම මේ අකුරු ගන්න හින්දා. කවදාකවත් හිතෙන්නේ මේවට මේ කුප්පෙන කුපිත කුප්පකම හින්දා මේක සිද්ධ වෙන්නේ කියලා තේරෙන්නේ. මේවට කිපෙන ගතිය මාතුලනේදී. ඒක දැක ගන්න පුළුවන් නම් නැතිකල යුත්තේ ඒක මිස බාහිර දෙන්නේ. ඉතින් මේ පුද්ගලයා තුළ ඇතුළේ මේ ඉන්දිය සංවරය පිළිබඳ ඇති මේ ආකල්පය විශාල පරිණාමය අපි කවදාකවත් නොකිය පැත්තක්. අපිට යම් කිසි දෙයක් එක ගැටීමක් ඇති වුණා නම් අඩු ගානේ 150ක් මම වගේ කියන්නේ. අපි තනියමනේ මම මයි කිසිම වැරද්දක් නැහැ. මේ අසවල තමයි මේ කිව්වේ කියලා අපි ආත්මවාදයක් හදාගෙන තමන් සුචිත වෙන්න හදලා අනුන්ගේ වැරදි දැකලා අනුන්ට දඬුවම් කරන්න හදලා මේ සියලු කරදර වලට හේතුව මේ සතිය කියන එක තේරුම් ගත්තේ නැති නිසා. ඉතින් ඒකට දඬුවම් කළ යුත්තක් නෙවෙයි. තේරුම් අරගන්නවා කවදා හරි සතිය ආව වෙලාවේ මම මෙතෙක් කල් ලෝකේ දිහා බැලුවේ සදාචාරය දිහා බැලුවේ ඉන්දිය සංවර දිහා බැලුවේ මොන තාලයෙන්ද අම්මපවුළු අතප්පයක් කඩාගෙන තුව මේ බේරුණ ඇති කියලා හිතෙනවා. ඒ තරම් අවිද්‍යාවක්, ඒ තරම් වැරදි නිරීක්ෂණයක්, වැරදි නිගමනයක්, ඒ තරම් මිත්‍යාවක් අපි පටලවිල්ලක මේක ඉතලා තියෙනවා. ඒ තරම් පටලවිල්ලක තිබුණාත් මේකට කියන්නේ මෝහ පටල කියලා. මේ මෝහ පටල සියල්ලම එක චිත්තක්ෂණයකින් කරන්න පුළුවන් සති චිත්තක්ෂණය. ඒක තමයි ඒකේ තියෙන ආශ්චර්යය. ඒකයි බුදුජානනාංශයේ බය නැතු කියන්නේ එහි පස්සික කියලා. ඇවිල්ලා කරලා බලපන්. ඔය තියෙන සියලුම මානසික ආසාන සියලු පව් වලට සති චිත්තක්ෂණය සති මාත්‍රාව මට කල හැක්කක් බවටපත් වෙනවා. ඒක හරිනම් යොන්සුපචකාරින් ඒක සති ධාරාවක් බවට ප්‍රවාහයක් බවට අකඩ සතියක් බවට විපුල සතියක් බවටපත් කරනකොට අර මහා ප්‍රවාහය අවිද්‍යා ප්‍රවාහයට හේතු වෙන මේ නීවරණ ප්‍රවාහය කීකරු කර ගන්න පුළුවන්. නැති කරන්න බෑ. සංවර කර ගන්න පුළුවන්, නිවාරණය කරන්න පුළුවන්. මෙන්න මෙවැනි කීකරු කරපු වෙලාවක විතරයි ප්‍රඥාව වැඩ කරන්නේ. මේක ඇවිස්සීලා ඉන්නලා ප්‍රඥාව අත තියන්නේ නැහැ. ප්‍රඥාවේ වැඩ කරන්න එන්නේ සාමයේ ආවට පස්සේ. සාධාරණේ ආවට පස්සේ. විවෘතකම ආවට පස්සේ. සහැල්ලු ගතිය ආවට පස්සේ තමයි ප්‍රඥාව වැඩ කරන්නේ. ඒ නිසා මේ ප්‍රඥාවට ඉඩ අරින්න මේ සතිය ඇති කරලා දෙන්න මේ ඉඩ නිදර්ශනයක් වශයෙන් කිව්වොත් මම හිතනවා පැහැදිලි වෙයි කියලා. අපි මහවිලංගක උතුරට හරවන්න අපි විනිශ්චය කරනවා. රාජ්‍ය වශයෙන් වයිට් පේපර් එකක් දාලා කැබිනට් එක පාස් කළා කරනවා. ඊට පස්සේ අපි ඉංජිනේරුවන්ට කතා කරලා කියනවා ඉංජිනේරු සංස්ථාවට හරි මේක කොහොමද කරන්න කියලා. ඉතින් ඉංජිනේරු සංස්ථා කියන ඕගොල්ලන් කරන්න ඕන වැඩේ අපිට කියන්න අපිට කාලසටහනක් හදලා අපි ඒකට වැඩ පිළිවෙලක් හදලා දෙන්න. ඉතින් අරගොල්ල කියන්නේ ආණ්ඩුව ඇවිල්ලා කියන දේශපාලන කියන මේ වතුර අභංගගදී ගෙනියලා අපිට උතුරට හරවලා දෙන්න. ඒ කුච්චි සම්පාදනය කිරීමේදී ඉංජිනේරු සංස්ථා කියන කොන්ක්‍රීට් ගහන්න යන්නේ නැහනේ. ඒගොල්ලෝ ඉස්ලාම කරන්නේ වේල්ල බඳින හරියේ පැත්තක වැලි කොට්ට ගහලා ගඟ කොට්ටක් හරව ගන්නවා. එක යුරකට. හරවගෙන ඒකේ බංකර බස්සලා එතන හොඳ හයියට කොන්ක්‍රීට් ගහන්නේ කලින් తాවකාලිකව වැලි කොට්ට බැම්මක් ගහලා. ඒ වැලි කොට්ට බැම්ම නැතුව කොන්ක්‍රීට් එක අල්ලන්නේ නැහැ. කොන්ක්‍රීට් හොදාගෙන යනවා. ඊට පස්සේ ආයෙසරයක් මේ පැත්ත කොන්ක්‍රීට් එක හයි වුණාට පස්සේ ගංගේ මේ පැත්තේ උරට ඇවිල්ලා ඒ පැත්තේ වැලි කොට්ට ගහනවා යම් කිසි ශාස්ත්‍රීය පිළිවෙලකට ඒකල ගඟ පොට්ටක් පැත්තකට හරවලා ඒ පැත්තෙත් ගහ ගන්නවා කොන්ක්‍රීට් පිලර් බස්සලා බංකර මේ ජම්බාර බස්සලා ගහ ගන්න. ගහගෙන ඉවරලා ආයෙත් එහා පැත්තට ගිහිල්ලා අර කොන්ක්‍රීට් බෑම තව ටිකක් මෙහාට ගන්න. මේක තව ටිකක් මෙහාට. අරගෙන ඉවරලා මේක යම් ප්‍රමාණයකට මැද ප්‍රදේශයට ආවට පස්සේ ඒකට ස්ලූස් ගේට් එකක් දාගන්න උස්සන්න පාත් කරන්න පුළුවන් විදියට. ඒ ඔක්කොම කරනකම් ආණ්ඩුව කියන උඹලා මෙච්චර සල්ලි වේදම් කරනකෝ බලපංග ගංග කී කරපෙලුවේ නෑ නේ තාම. තාම ගංග දුවනවානේ. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ අපිට ඉංජිනේරෝ කියන්නේ ඒකට තමයි. අපි මේක එක සැරේ කරන්නේ නෑ. කරන්න බෑ. අපි ඉස්සෙල්ලා කරන්නේ වැලි කොට්ට ගහලා ඒ වැලි කොට්ට අරස්සාව යටතේ කොන්ක්‍රීට් හයි කරගන්නවා. කොන්ක්‍රීට් හයි කරලා ස්ලූස් ගේට් එක දාලා දැන් ගේට්ටුව වහනකොට අන්න ගඟ කියලා නැතුව කරන්න බෑ. ඉතින් ඔල මොට්ටලිය කියනවා නෑ නෑ මෙච්චර සල්ලි වේදම් කරපු එක එක සැරේ එක රැයෙන් ගඟකේ කරත් කර කරන්න කරන්න බෑ. ඒ නිසා ඒ වැලි කොට ගන්න බැම්ම ඉෂ්ටිර සාරයක් නෙවෙයි. ඒක ගහන්නේ අවස්ථාවේ හැටියට අර ගහන කොන්ක්‍රීට් ටික හොදගෙන යන්නේ නැති වෙන විදිහට හරවලා යවන්න විතරයි. ඒ ගහන වෙලාවේදී අර කොන්ක්‍රීට් බැම්මට සෑහෙන ප්‍රතිශතයක් අර වැලි වැම්මට දාන්න වෙනවා. දැන් මට ඒක දිගට හිටින්නේ නැහැ. කවුරුහරි කිව්වොත් මේ අපරාධේ කොන්ක්‍රීට් වැලි වැම්ම ගහලා මම දැන් ආයෙ ගලවනවා. අපරාධේ සල්ලිනේ වේදම් කරන්න කියලා. ඒ ඒ ඒ වැලි කොට ගන්නද කරන්න බෑ වැඩි. ආහනේ වගේ තමයි මේ අපි සතිය පිහිටවන වෙලාවේදී අපිට ගඟේ යම් ප්‍රමාණයකට එහෙම කරගැනීමක් කරත හැකි. නමුත් ඒක නෙවෙයි ඊට පස්සේ ප්‍රඥාව ඇවිල්ලා ඒ කියන්නේ වැලි බැම්ම හරහා වැලි බැම්මේ අරසව යටත් ඒ කොන්ක්‍රීට් ගහලා කොන්ක්‍රීට් බැම්මෙන් තමයි අපි ගඟට කෙලින්ම කතා කරන්නේ. ඒක සඳහා අපි ගඟේ හොඳම තමන්ට වාසිදායක තැනක් තෝරගන්නවා. ඒක ගඟ ගලන වෙලාවේ නියක කාලයක් අල්ලගන්නවා. ඒ වගේම අනිකුත් පරිසර සාධක ඔක්කොම ලැහැති කරනවා. ඉතින් වට කියනවා ශක්තිතා වාර්තා කියලා. අවුරුදු ගණන් ගඟේ වතුර නැති හැටි පහින් හැටි බලන්න ඕනේ. ගඟ දෙපැත්තේ තියෙන පස්වල ශක්තිය බලන්න ඕනේ. යම් විදියකට ගල් පර්වත තියෙනවනම් වාසියට ඒක වැඩ ගන්න ඕනේ. ඊටස් මේ කහන කොන්ක්‍රීට් බැම්මේ වතුර දැරීමේ හැකියාව තියෙන්න ඕනේ. අධික වතුරක් ආවම ඒක බස්සන්න තැනක් තියෙන. ඉතින් මේ ඔක්කොම මේ ලෝකයට කීකියා කරන්න බෑ. දන්නේ ඒ ලෝකයට කියන්නේ කියන්නේ අපි මේ වැඩේ තමයි කරන්නේ. අපි වැඩේ කරලා දෙන්නේ. මේ වගේ තමයි සරුවචනාංශයේ මේ හැර වතුරේ බහලා දාන්න නිසා ඉස්ලාම කියනවා ප්‍රඥාවෙන් මේක කපන්න ඉස්සර වෙලා සතියෙන් මේක කීකරු කරපන්. සතියෙන් මේක ආවරණය කරගනි. ආවරණය කෙරුවට පස්සේ උඹට තේරෙන මේ ගඟ බලවත් තමයි. මොකද ඒක මිකන කොච්චර දෝ කාලයක් වතුර ඇවිල්ලා හැදිච්චි ප්‍රවාහයනේ. මේ ප්‍රවාහය සතියෙන් කීකරු කරාට පස්සේ ප්‍රඥාව සීවිත කැදවන්න පුළුවන්. ප්‍රඥාව කොහොමද මේ කෘත්‍යයක් සම්පාදනය කරන්නේ? එයා සම්භාවනීය කටයුත්තක් කරන්නේ. ඒ සම්භාවනීය කටයුතු කරන්නේ සතිය තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සතිය වඩනකොට නිවන් දකින්න හා සමාන දුකක් ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය කරාට අපි අන්තිමට සතිය ගලවන්න ඕනේ. ඒකට හරි සෝරි කියලා හිතනවා. අනේ අම්මේ මෙච්චර වියදම් කරලා ගහපු වැලි කොට්ට ටික ගලවන්න වෙනවා. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ තට්ටු කොට නැගිලක් හදන්න. ඒකට කොච්චර දැන් ලංකාව වගේ බුරුම වගේ රටෝ උණගස් ගෙනල්ලා පලංචි වැඳලා හරියට වේදම් කරනවා. ඒකට කියනවා semi permanent structure එක කියලා. ඒක ඉඳගෙන තමයි කොට නැගිලි හදන්නේ. ඉතින් හදලා ඉවරනට පස්සේ අර කොට නැගිලිව වටේ ගහලා තියෙන දැන් මෙහෙණ යකට එන්නේ ගහන්නේ. අපි වැට්ටි ගහන්නේ උණපදේ උණගස් වල ඉන්නේ. බල්ලි වලින් කොච්චර කැතද? ඒ ස්ට්‍රක්චර් එක ඒ ගහන එක හරි කැතයි. ඒක අයින් කරාට පස්සේ තමයි මනමාලි සරසුවා වගේ ඔන්න ගොඩනගිල්ල එන්නේ. ඒ නිසා ප්‍රඥාව ආවට පස්සේ මේක හරිම ලස්සනයි. හැබැයි සතියින් වැඩ කරන වෙලාවේ ඒක අලිම අච්චාරුවක්. ඒකේ තියෙන කෘත්‍ය සම්පාදනය විතරයි. ඒ කෘත්‍ය සම්පාදනය නැතුව ගොඩනගිල්ල හදන්න බෑ. හදන හදන ගැටලේ උඩ ඉඳගෙන වැඩ කරන්න ගියොත් එහෙම දවසට එක කල් වරිය බඳින්න පුළුවන්. ඒක හයි වෙනකන් ඉන්න ඕනේ ඉඳලා ඉක්ුඩ යන්නේ නැහැ. හට්ටාලේ ගැවුවට පස්සේ අපි කියනවා පලංචේ කියලා. පලංචේ ගැවුවට පස්සේ ගොඩනැගිල්ල හයි වෙන අතරේ ඔක්කොම වැටි කරගෙන යනවා. මේ අපේ කට්ටිය හිතාිනවා මේ නානන්ද සාංශ කියන මේ පලංචේ අපිට බදින්ච වෙන්න බැරිද කියලා. බෑ. පලංචේ බදින්ච වෙන්න ගියාම බෙල්ල කඩා ගන්නවා. මේ සතිය පදිංචි ස්ථානයක් නෙවෙයි. සතිය එසෙමි පර්මනන්ට් ස්ට්‍රක්චර් එක. ඒක දිග උස ගොඩනැගිලි ගන්නට අත්‍යවශ්‍යයි. නිසා සතියට අවසාන කොට නැගිලට සලකන්න. නිවනට වගේ සලකන හැබැයි සෑහෙන කෘත්‍යයක් කරලා දෙනවා. මොකද්ද කෘත්‍ය? මේ අසංවිධිත වූ අසංවර වූ මේ ප්‍රවාහය తాවකාලිකව නැතර කරලා දෙනවා. ඒ නතර කෙරුවට පස්සේ පෙන්කෙලින්නත් එපා. වහාම පර්මනන්ට් ස්ට්‍රක්චරේ ගහගන්න. ඒකේ සතිය හරියටම ගඟක් හරස් කරන වෙලාවේ ඉදොර වෙලාව බල්ලා ශ්‍රමේ තියෙන වෙලාව බලලා වැඩි ඔක්කොම ලැහැත්ති කරලා මේක කෙරුවට පස්සේ ඒක එහෙම තියෙද්දි ගිහිල්ලා අපිට යන්නයි පාටි දාන්නයි බෑ. ඒ වතුර හරවගත්ත ගමන්ම වහාම ඒ පැයේ දෙකේ ජම්බාර බසලා කොන්ක්‍රීට් දාලා කොන්ක්‍රීට් එක හයි කරගන්නවා. අන්න ඒ වගේ අවස්ථානුකූලව මේ සතිය කෘත්‍යය සතිය කර දෙන වැඩේ සහ ඒකට අපි පිහිටිය යුතු ආකාර නැතයකට එළඹ පෙළඹ වාසය කරන හැටි නැත අනුග්‍රහය හරීම සක්‍රීය වැඩ පිළිවෙලක් කිසිම පොතක ලියන්න බෑ. මේකට ටෙක්නිකල් රයිටින් බෑ. මේකට කීයද මේ මේ වැඩ වෙන්න ඕනේ. වැඩ වුණාට එතින්දි කොච්චරක් මේක දානවද එච්චරක් මේක දානවද කියලා ඒව කිසිම තැනක ලෝකේ නැහැ. කරගෙන කරගෙන යනකොට තමයි තමන්න තේරෙන්නේ මේ සතියෙන් කෙරෙන්නේ අර ගඟ කීකරු කර ගැනීම පමණයි. වැඩේ කරන්නේ ප්‍රඥාවයි. ඒ නිසා මේ පළවෙනි සැරේට මේ ගඟ කීකරු කරන හැටි එහෙම නැත්නම් අපිට එන කෙලෙස් හොඳටම දැනගෙන ඒක හානි කරපැත්ත නැතුව ওই කෙලෙස් යන්න අරින්න. එතකොට හිතෙනවා මොකක්වත් වෙනසක් වෙලා නැහැ පොඩ්ඩක් මේක හැඩේ වෙනස් වෙනවා විතරයි කියලා නෑ. හැඩේ වෙනස් වෙච්ච එකේ අර ඒ අතරමැද ප්‍රඥාව මුල්පගිච්චි මුල්පැක ගැනීමක් සිද්ධ වෙනවා. ඒ වෙලාවේ තමයි තියෙනවා තාම කෙලස් තියෙනවා. එහෙම නැත්නම් අපි අර ඊයේ සාකච්ඡා කරපු විදිහට අපි අරමුණේ තමයි හිත තියාගෙන ඉන්න තියෙන්නේ. ඒකවල සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙන නන්දකින් කියලා හිතෙනවා. ඉතින් යෝගාවචර දැනගන්නවා මේ නන්දකින් කියලා හිතුණට ඒ ඒ සද්ද කෙරෙහි ඇති වෙන මේ ප්‍රතික්‍රියාව ඒක තනිකර මගෙන් එන එකක් ඒකට මම වග කියන්නේ නැතුව මම හිතනවා නම් මේ භාවනා කරලා ඉවරනකන් සද්ද නැති වෙයි කියලා ඒක වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වැංග්‍යචිත ප්‍රතික්‍රියාව දිහා මම බලන්න ඕන කියලා. ඒක පිළිබඳව මේ ප්‍රතික්‍රියාව මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන්න ගත්තොත් ඒ බැලිල්ල ප්‍රතික්‍රියාව කරේ ද්වේෂ විරහිත බැල්මක් වෙන්න ඒක තමයි අපිට උගාවක් අමාරු තේරුම් ගන්න. ප්‍රතික්‍රියාව පිළිබඳ ද්වේෂ බැල්මක් තියෙනවා නම් අපි කිසිම සංවරයක් නැහැ, කිසිම භාවනාවක් නැහැ, කිසිම දියුණුවක් නැහැ. ප්‍රතික්‍රියා කියන හොඳ දෙයක් නෙවෙයි. මොකද හොඳ නැති දේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බැලුවොත් පමණක් යාට නැවතත් මූල කර්මත්තාන්න එන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්නම් වෙලා තියෙන අන ප්‍රතික්‍රියාවට ප්‍රතික්‍රියාව නරකට බලන අපරාධය නිසා ජඩකම නිසා අපිට ප්‍රතික්‍රියාවේ වගකීම් බාරන කෙලසෙට සිද්ධ වෙනවා. ඒක නිසා සර්වචනාංශේ ඉන්ද්‍රි භවනා සූත්‍රයේදී සාකච්ඡා කරනවා ඒක පසුබිමත් පොඩක් කතා කරගන්න එක හොඳයි අපි ළඟ තියෙන මේ මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව පොඩක් දුරු කරන්න. සර්වචනංශ ළඟට එනවා ඒ උත්තර මානවකයා මොකද්ද සර්වචනංශ කෙරෙහි සද්ධාවෙන් නැත්තම් එබැයි එයා මේ බුද්ධ ඥානංශේ ගෝලියෙක් නෙවෙයි එයා වෙන පරිප്രാජකී ගෝලියෙක්. ඊපස්සේ බුදුන්සේ පිළි අරගෙන අහන ඕගොල්ලන්ගේ ගුරුවරයාත් ඕගොල්ලන්ට ඉන්දිය සංවරය කියලා දෙනවා. ඉතින් ඒකට ඒ පරිප්‍රායයෙන් සතුටක් ඇති වෙනවා අරවචනසේ ආස්තික පැත්තේ ප්‍රශ්න කරන කෙනා ඇත්ත වශයෙන්ම අපේ ගුරුවරයා අපිට මේ ඉන්දිය සංගරි කියලා දෙනවා. සර්වඥාන් දෙවෙනි සෙට් එකව කැමැතිද? ඔයාගේ ගුරුවරයා ඔයාට ගන්න ඉන්දිය සංවරය ගැන අපිට කියලා දෙන්න. අපිට හෙලි කරන්න. අපිට ඒක සාකච්ඡා කරන්න. ඒ ප්‍රශ්නයක් නෑ මම කියලා දෙන්නම්. එයා කියනවා එහෙන් රූප බැලීමෙන් කෙලස් උපදිනවා කියලා අපේ ගුරුවරයා කියනවා. ඒ නිසා අපේ ගුරුවරයා කියනවා රූප බැලීම නතර කරන්න කියලා. රූප නොබලෙන්නේ කියලා. ඒ කණෙන් සද්ධාන හැම වෙලාවෙම කෙලස් උපදිනවයි කියලා කියනවා. ඒ නිසා අපි ගුරුවරයා කියනවා සද්ද හිල්ලෙන් අයින් වෙන්න නැතර කරන්නේ. ඊට පස්සේ නාසිර ගඳක් වදින හැම වෙලාවෙම මේ පොඩි අතරමැද වරහන් ඇතුලේ දාගන්න ගඳක් වැදලා කෙලස් නොඋපදින වෙලාවට මතක හිටින්නේ නැහැ අදාළත් නැහැ. අපිට මතක හිටින්නේ කෙලස් පුදුනොත් විතරයි. අපේ කවුන්සලට වැටෙන්නේ මනාපමනාප තියෙච්චව විතරයි. මධ්‍යස්ථව ඇති නොවෙනව නෙවෙයි. ඒක එන්නේත් නැහැ. ඒ තරම්ම අපේ හිත කෙලස් බරයි. ඒකම රසයක මනාපමනාපය. ඒක රස බලන්න එපා. කයට පහස මනාපමනාපන ගන්න එපා. ඉතින් ඒක කියනවා එයා ඇත්තටම එයාගේ ගුරුනාශු ගන්න පොතේ. එතකොට ආනන්දහමතුන් බුදුහාමුදුරු කියනවා. එහෙනම් මුල ප්‍රථම රූප නොබලන පොට්ටේ කානන්ද රහත් වෙන්න බෑනේ. ඔබ බලන්නෙම නෑ. උපත්තියෙම වීරෙක් රහත් වෙලා තියෙනකයි. ඒසකට පාර උත්තර මානවකර තියෙනවා මම මේ කියන දේ ඇත්ත වුණාට අවංකව තිබුණාට බුදුහාමර ඒකෙදින හිලක් මේ පෙන්ලා දෙන්නේ. රූප නොබලා සිටීමෙන් කෙලෙස් නොපදිනවනම් ಜಾති අන්තේක් කෙලෙස් නැති වෙන්න ඕන රූප දැකීම තමයි. ඌ රහත් වෙලා තියෙනවා. තම් පොට්ටේක් රහත් වෙලා තියෙනවා. දැන් ඉතින් පළවෙනි ජවනිකා ඉවරයි. ඒතර අර පාර උත්තර මානක ඔලෝපර ඔටුවේ වැලි කාන්තාර ඔලුව ගහගත්තා. ඔලුව පාත් කරන යාගේ අරදී පිළිගන්න. ඒතර බුදුරජාණන් කියනවා ආනන්ද කදාච කරහචි ලෝකේ උප්පද්දති සතාගතෝ සම්මා සම්බුද්ධෝ අරහං ආදි වශයෙන් ලෝකේ ආනන්ද කලාතුරකින් අරියත් වූ සම්මා සම්බුද්ධ ඥානවන්සලා පහළ වෙනවා. උන්වහන්සේලත් ඉන්දිය සංවරයක් ගැන කතා කරනවා. කියලා බුදුරජාණන් පොඩි කොමාවක් දාලා නතර කරනවා. ඒක ආනන්ද ආමතු ඉස්සර කියලා ඊශුට සකස් කරලා ඇතිලි වැදලා බැඳලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපගේ අනුකම්පා කරලා ඒ සම්මා සම්බුද්ධ ඥානවාංශයේ ඉන්දිය සංවරය ගැන අපිට පොඩ්ඩක් කියලා දෙන්න කියලා. දැන් මේ පළවෙනි ගාවණ කාට දෙවෙනි එක දැන් මේ ආනන්ද ආමතු මේ කවුරු වෙනුවෙන්ද කතා කරන්නේ? අපි වෙනුවෙන්. බුද්ධ ඥානසේ පොඩි ඉඟියක් පෙන්නපොක මම කියනවා අපගේ අනුකම්පාවෙන් සර්වචම සීජුපත් කරනවා. එතකොට සර්වචන් සඳහන් කළත් සඳහන් කරනවා ආර්යයන් වහන්සේලා දැකලා ඇති ආර්යයන් ධර්මය අහලා ඇති ආර්ය ධර්මය හැසිරෙන සත්පුරුෂ ධර්මය දන්න සත්පුරුෂ ධර්මය හැසිරෙන සත්පුරුෂ ධර්මයේ විනයන වෙන කෙනෙක් ඉන්ද්‍රයන් පිළිබඳව කොහොමද සංවර වෙන්නේ ඒ කියන්නේ මේ පෘථග්ජනෙක් ඉස්ලාම් භාවනාවට පෙළඹුණා එයාට කල්යාණ මිත්‍රාසය ලැබිලා තියෙනවා නැත්නම් සද්දා ආර්ය ඇසුර ලැබිලා තියෙනවා එයා ඇතුණාට පස්සේ එයා ඉස්ලාම් කරන්නේ අර ආරස්සක වැඩ පිළිවෙලක් හොයාගන්න මගේ කෙලෙස් නොපදින තැනක් හැටියට බුදුහාමුදුරු යෝජනා කරන ආසස් ප්‍රසාසී ඉස්සරන් කියාගන්න. කියාගත්තට පස්සේ ඕන ප්‍රවාහ ගලන්න පටන් ගන්නවා. උපපේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා. ඒ ඇති වෙන හැම එකකටම එක්කම නාමේ පහල වෙනවා, එක්කම නාමේ පහල වෙනවා. රූපේ මනමන්දනීයයි සිතඳනා සුළුණ අරමුණ යටපත් කරගෙන අර රූපෙට හිත. එහෙම නැත්නම් මේ යෝගාචිතුනොත් මේ භාවනා කරන වෙලාවෙත් මට මේ විකාර රූප වෙන්නනවා. ඒ නිසා මේ රූපේ නැද්දකින් විතරක් මට ආනාපානෙ ඉන්න විදියක් නැහැ නේ කියලා රූපෙට ද්වේෂය ඇති මේ රූපය විසයෙහි තමන්ගේ චිත්ත ප්‍රවේතේ ප්‍රවෘත්තිය පහළ වෙන්නා වූ මේ මනාපය හෝ අමනාපය මේ යෝගාචරය දැක ගන්න. දැකගෙන හිතනවා යා කල්පනා කරන ක්‍රමයක් සර්වචන් දේශනා කරනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා මේ මනාපමනාප පහළ වෙන්නේ ඉස්සෙල්ලා මගේ හිත ෂෝක් එකට ආනාපාන උපේක්ෂාවේ හිටියා දැන් මෙතන ඉඳලා මට දැන් රූපේ නිසා හෝ සද්ද නිසා හෝ ගන්ධ රස පහස නිසා එක්කම නාපයක් එක්කම නාපහම මේ මතුවෙච්ච පනාපය හෝ අමනාපය සංකතම් පටිච්චසමුප්පන්නං ඕලාරිකම්. මේක එතන දැන් පහළ වුණා. ඒක අදාළ හේතුයෙන් පහළ වුණේ. ඒක හොඳට ප්‍රසිද්ධයි. මගේ හිත මදහත් තිබුණ හිත ආනපානේ මනාවමනාව නැතුව තිබුණ හිත මෙන්න සංකත වූ ඕලාරික වූ පටිච්චසමුප්පන්න වූ මනාවය පහළ වුණා. සංකත වූ ඕලාරික වූ පටිච්චසමුප්පන්න වූ අමනාවය පහළ වුණා. අනේ මේ දැන් මේ පහළ වෙච්ච මනාපමනාපට වැඩිය තිබිච්ච උපේක්ෂාව කොච්චර හොඳද? ඒතං සන්තං ඒතං පණිතං අනිතං උපේක්ඛා. ඒ තිබිච්ච උපේක්ෂාව කොච්චර හොඳද කියලා එයා දකින්නේ මේ මනාපමනාප පහළ වෙන්න හේතු ඉති රූපේවත් සද්දේවත් ගන්ධේවත් රසවත් නෙවෙයි. ගන්ධ රස පහස නිසා මනා තමන්ගේ හිතේ පහළ වෙච්ච මනාපමනාප දකිනවා. දැකලා ඒක පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිතේ තිබුණා නික්ලේශී නිර්මල ගතිය උපේක්ෂාව දැකලා රණ්ඩු කරන්න යන්නේ අනේ මට අර උපේක්ෂාවට යන්න නැත්තම් අනේ මට උපේක්ෂාවට යන්න ලැබේවා කියලා යා ප්‍රාර්ථනා කරන්නේ රූප නොවේවා සද්ද නොවේවා ගඳ නොවේවා රස නොවේවා පහස නොවේවා නෙවෙයි එයා හිතනවා මගේ හිතේ මේ වහා පහළ වුණු හොඳ ප්‍රසිද්ධ හේතුවක් සහිතවම පහළ වූ මනාපයෝ අමනාපේ වෙනුවට උපේක්ෂාව හොඳයි කියලා මම කාර්යයක් පුරුදු කරනවා එයා ලෝකේ හතරස් කරන්න යන්නෙත් නෑ ලෝකේ මට්ටම් කරන්න යන්නෙත් නෑ ලෝකේ තියෙන අසභ්‍ය රූප වලට රෙදි අඳන්න යන්නෙත් නෑ ඒ වෙනුවට තමයි හිතේ පහළ වෙන මනාපමනාප දෙක දකින්න මේම කරගෙන කරගෙන යනකොට එයා බුදුහාමුදුරුවෝ කියන විදිහට සේක පුද්ගලයෙක් වෙනවා මත්තට හැසිරෙන ශික්ෂාගාරක වෙනවා ඒ தත්තරපත් වෙනකොට මෙයාගේ භාවනාවට ඉන්දිය සංවරයට දක්වන ආකල්පයේ වෙනස අරකට සාපේක්ෂව බුද්ධජානසෙ පෙන්වන්නේ යා අර වගේම චක්කු විඤ්ඤාය රූපයක් දැකලා මනාප අමනාප දෙක පහළ වෙනවා. අන්නේ මනාප අමනාපේ පහළ වෙනකොට යන ගොඩාක් උත්සාහ කරලා තියෙනවා මේ භාව. මේ වහා මේ වෙලාවේ පහළ වෙච්ච මනාප අමනාප විනුවට චිපිච්ච උපේක්ෂාව හොඳයි. ඒ තමයි ආධුනිකය. තමයි පෘථග්ජනයා. මෙයා භාවනාව කොච්චර දියුණු වෙනවද කියනවනම් නැත්තම් බයලජ්ජාව කොච්චර පහළ වෙනවද කියනවනම් දියුණු වෙනකොට සීකපුත්තිලෙක් පාටපත් වෙනකොට මන අපේ පහළ වෙනකොටම අමනාපේ පහළ වෙනකොටම අනිච්ඡා සංඥාව පහළ කරගන්න මේක නොවුනනම් හොඳයි. මේ අනිච්ඡා කියලා කියන්නේ කැමැත්ත නෙවෙයි. මම දැන් හිතනවා ශික්ෂා නැති කියන මේකට කැමැත්තයි කියනවා අකමැත්ත බලන දැන් කියනවා අනිච්ඡා සංඥාව කැමැති නෑ ඇත්තටම මගේ సంతානේ පහළ වෙලා මම කැමැති නෑ මම ඒක පිළිගන්නේ නෑ මම ඒක අනුමත කරන්නේ ඒක විස්තර කරන්නේ අට්ටි යටි හරායති කුච්චති පිළිකුල් කරනවා මේ උපනේ දුකක් බව දන්නවා ජුගුප්සාව මෙච්චර ලස්සනට මම මේක අරසා කරගෙන හිටියා මේ රූප මාර්ගයෙන් හෝ ශබ්ද මාර්ගයෙන් හෝ ගන්ධ රස පාස මාර්ගයෙන් මගේ හිතිච්ච නැහැදිච්ච කමට මගේ ජම්මේ වැරදි හින්දා දකින්නකොටම තරහ දකින්නකොටම ආශාව පහළ මේ පහළ වෙන ආශාව හෝ තරහ વિશેයි අට්ඨියති හරායති දෙගුච්ඡති එතකොට පේන්නේ රූප නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පචිත්තපත් පතිසතෝ රූපේ දකින්නකොටම රංජනයක් එන්නේ නැහැ. රමණයක් එන්නේ නැහැ. නිරංජනයක් එනවා. මට මේකට මන අපේ පහළ පහළ වෙච්ච මනාපය පිළිබඳව හැර තමයි දුකක් ලෙස සලකයි ජිගුප්සා කරයි. එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ පිටේ යන තාක්කල් අපි බොහොම සුව පහසුතනක ඉන්නවා. මෙතෙන් අතුරු මාර්ගයකට ගිහිල්ලා මනාපමනාප පහළ වෙච්ච ගමන් තමන්ගේ අර ඉස්සර මේවට තිබුණු මනාප ගතිය වෙනුවට නැත්නම් ආශා කරන ගතිය වෙනුවට ඉච්ඡා වෙනුවට දැන් අනිච්ඡාවක් මේ අනිච්ච කියලා කියන්නේ අනිත්‍යයට අදහස් නෙවෙයි ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත කැමැත්තක් නැති ගතියක් පහළ වෙනවා ඒක තමයි තේරෙනවා අර බොහෝ කාමසුකල්ලි කාණ්ඩෝගෙට රාත්‍කේ මතාරට දෙපැත්තට ඇදිලා ගිහිල්ලා මෙතෙක් කරපු ඒ ජඩ වැඩ පාහර වැඩ අමනුෂ්‍ය වැඩ ම්ලේච්ඡ වැඩ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා හැබැයි අඩු වෙන්නේ රූපෙට සද්දට ගන්ධට රසයට ගැටුමක් නෙවෙයි මේ රූප සද්ද ගන්ධ රස නිසා තමගේ හිතේ පහළ වෙන මනාපමනාප දෙකත් එක්කයි මේ සෙල්ලම යන්නේ. අන්න එතන තමයි මේ සතිය අර බාහිර ආරම්මණය බාහිර ආයතනෙ නෙවෙයි ඉක්මීම ගන්න එක දැන් ඇතුළට ගන්නවා තමන්ගේ ඇහි පහළ වෙන කනේ පහළ වෙන නාසයේ පහළ වෙන මනාපමනාප දෙකෙන් එහාට යන්න දෙන්නේ දකින්න රූපෙත් එක නඩුවක් නැහැ. මේ රූපේ දැකලා කිපිච්ච කුප්ප ගතිය. Tamange තියෙන මේ නැහැදිච්චකම මේක දැකලා මේකට ප්‍රතික්‍රියා කරන ගතිය මනාපමනාප දෙක පටිච්ච සමුප්පන්න බව ඕලාරික බව ඕලාරිකං සංකත සංකතයක් බව. ඒක මේ වෙලාවේ පහළුනේ ඊට ඉස්සලා ෂෝක් එකට මම දන්නවා මගේ හිත විවෘතව තිබුණා. උපේක්ෂාව තිබුණා කියලා මේ ඇතිවිච් එක පිළිබඳව අට්ඨියති හරායති ජිගුච්ඡති කියලා මේ පහළ වෙන ගතිය බොහෝ විට යෝගාවචරය භාවනාවට අට්ඨියති හරායති දිගුත්‍ති කියනවා භාවනාව නදකින් නොපතන්න දෝමකින් කියනවා අන්න ඕකට තමයි මිච්ඡා පරිපත්‍ය විද්‍යාව කියන්නේ භාවනාවේ පාවෙනවා යාර බැලු බැලු දේවල් මට කිසි රසයක් නැහැ මොනම දෙයක්වත් නැහැ එයා දන්නේ නැහැ මේ ඇතුලේ තියෙන කෙලෙෂයට විරුද්ධවයි මේ බුදුහාමුදුරන් ක්‍රමේ වැඩ කරන්නේ ඉතින් මේ මනසට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කන කෑම හරියදී ආවා මුදිය ගන්න පැතුර හරි ගොරෝසුයි. මේ කාලකරණත් එක්ක නම් වසන්න බෑ. මේ මිනිස්සුත් එක්ක නම් කරන්න බෑ. මේ මේ යෝගාවචර කියලා එළිදෙනවා අපනේ ඕඩක් මේ ඕරණ හරියක් කරදි වැඩි කරා කියලා මේ බැලුව බැලුවට මේ අමනාපේ මනාපේ පහළ වෙන්න පටන් ගන්නතර පස්සේ එයාට ගෙදරතොර ජීවිතෙත් නෑ මෙතනත් නෑ මේකට කියන්නේ දෙලොවක් මැද හිර වෙනවායි කියලා. හරි සෝරි හරිම සෝරි කියලා හිතනවා. මොකද මේ භාවනාවේදී පහළ වෙන මනාපමනාප සහ මනාපමනාප කියන මධ්‍යස්ථ දෙය කෙරෙහි ඇති වෙන නුරුස්නා ගතිය ජුගුප්සාව මේක දුකක්සේ සලකන ගතිය ඒ වස්තුවට ආරූඪ කරනවා. රූපයට ආරූඪ කරනවා, සද්දයට ආරූඪ කරනවා, ගන්ධයට ආරූඪ කරනවා ආත්ම සංඥාව හරහා. ඒක යාට තේරුම් ගන්නට බුදුන්ට කරන්න උදව්වක් නැහැ මේ වෙලාවේ. තමන්ම තේරුම් ගත්තොත් මේ භාවනාව හරි ගිය නිසායි මේ මනාපමනාව කියන මේ ප්‍රතික්‍රියාවට විරුද්ධව මේ නුරුස්නා ගතිය පහළ වෙලා තියෙන එක වාසිය. නමුත් මේ පුද්ගලයා දකින්නේ ඒක ඇති කරපු රූපයට විරුද්ධව අමනාපේ. සද්දයට විරුද්ධව අමනාපේ. ඉතින් මේ පොඩ්ඩ වයර් මාරු වෙන එක ඔළුව ක්‍රේල් වෙන්නේ. කොණ්ඩේ නෙමෙයි ක්‍රේල් වෙන්නේ ඔළුව. කොණ්ඩේ කරෙල් වෙනවනේ ඒක ලස්සනයිනේ. එයා කොණ්ඩේ කරෙල් වෙච්ච එක ඔළුව කරෙල් කරගන්නවා. ඉතින් කෙරුවට පස්සේ හැම තැනම යුද ප්‍රකාශ. හැම තැනම කියනවා මේ අහිංසකව අවංකව නිවන් දකින්න හදන කෙනා බලන්නකො බැලුව බැලුව දේවල් අමනාපයි. කරන්නෙම නැරිච්ච වැඩ. ඒ බුදුන් පණ්ඩිත ස්වාමීන් කියනවා ඒ ස්වාමීන් වහන්සේ හොඳට ත්‍රිපිටක දරව ධර්මාචාර්ය විභාගේ පාස් වෙලා ඉතින් අනික් භාවනා කරන ස්වාමීන් වහන්සේලාත් එක්ක කියලා භාවනා කරනකොට මේ එක එකක් විනය රකින්නේ නැතිව දැන් මේ සාමාන්‍ය තැනක නෙමෙයි මේ භාවනා කරන්න ඇවිල්ලා සිල් රකින්න මේ සංඝයා විලි සංඝේ නැතිද පුදුම තරහක් ලියන්න හදන්නේ දකින දකිනවල පේනවල මේ මනුස්සයා මේව කරන්නේ කොහොමද මේ මනුස්සයා නෙමෙයි සංඝයා මේ හැමතෝ සංඝයා කල්පනා කරාලු ඊටත් කටු විපත් කටු හැමදේම විවේචනය කරන ගතියකට එනවා නුස්නා ගතිය එනවා තමන් විවේචනය කරනවා අනු විවේචනය කරනවා ඇයි හද්ද කියන්නේ අනුගන්නේ මෙතෙන් ඩාවට පස්සේ මේ විදිහට හරියට හැසිරෙන්න බැරිද කියලා ඇයි මේ ලෝකෙට හරියට නීතියට හරියට පිළිවෙලට වැඩ කරන්න බැරි කියලා මේක කොච්චර දාන්න ගන්න ඉතින් යෝගාවචරය හරි වෙහෙසකටපත් වෙනවා මොකද එයා එයා දකින්නේ ඇති කරන බාහිර ආයතනෙ නමුත් මේක සිද්ධ වෙන්නේ මනාපමනාප දෙක කෙරෙහි ඇති වෙන්නේ මේක නැතිකරන්නේ ඔය කමඨහන් සුද්ධ කරනවා කියන්නේ අන්තරේ විතරක්මදි. යෝනිසෝමනසිකාරයේ තියෙනවා. එයා දැනගන්න ඕනේ මේ බුදුහාමුදුර එල්ල කරලා තියෙන්නම ඔබට මතුවෙන මනාපමනාප නැත්නම් මනාපමනාප කියන මධ්‍යස්ථ தත්වෙට විරුද්ධවයි මේ නුරුස්නා ගතිය ඇවිල්ලා තියෙන්නේ. උඹ ඒක හේතු කරන්න හදන වස්තුවට. මේක කිසි පොතක කියලා දෙන්න බෑ. නවට කියන වංචනික ධර්ම කියලා. නට කියන ෂටගති කියලා. නට කියන මායාවී ගති කියලා. මේක නැති කෙනෙකුට ලෝකේ නැහැ. ඉතින් කවදා හරි යෝගාචර තේරුම් ගත්තොත් දැන් හදිසියෙම කතාවට මැදට පස්සේ ගෑනු කෙනෙකුට වමන යන්නයි ඔය සෙල්ලම් ටික ආවට පස්සේ දොස්තරලා ගාව කියලා වමනෙට බේත් බිල හරියන්නේ නැහැ බබ්බෙක් බබ්බෙක් පිළිසිඳලා නම් ඒ දුර දුකේ ඇති ඉතින් මේ වමනෙට බේත් බිල හරියන්නේ නැහැ ඒක දැනගන්න ඕනේ මේ ඇක්චුලි පිළිසිඳ කරන්නේ ඉතින් ඒ වෙනුවට අර මේ දෙන්න ගියොත් ඒ වෙන අර පොක්කේ ඉන්න දරුවට ගබ්සාවෙන් දීලා තියෙනවා. ඒ නිසා කියන වෙලාව බේත් පොන්න එපා මොනවක්වත් කරන්න එපා. මේ මේ දරුවකපක් පිළිසිඳගෙන ඉතින් ඒකට දරුවේ කම්බ වෙච්ච අම්මා කෙනෙක් ළඟ ඉන්නවා. එතකොට දන්නවා කලබල වෙන්න එපා. ඕකම තමයි ඇඟි ඇඟි වෙත් බැන්දක් නටන්න වෙන්නේ එළිය තමයි කියලා කියනවා එතකොට. එතකොට කරන්න හදන්නේ යාට ගැප්පෙර හැරපාලා එයාට අරසාව දෙනවා මිසක් රසායනික ද්‍රව්‍ය ඇඟට දාන්නේ නැහැ. මේ බිව්වොත් ඒක අනිවාර්යයෙන්ම අර දරුකපට හොත නැහැ. ඒ වගේ තමයි මේ මතුවෙන නුස්නා ගතිය, කම්මැලි ගතිය මේ දේ නැත්නම් අටීති හරායති ජිකුච්චටි කියන එක අපි තේරුම් ගන්නෙම වැරදි තාලෙට. ඉතින් භාවනා කරන පරිසරයක් මැද ඉන්නකොට කියන්නේ තේරුම් අරලා දෙනවා මේක මෙහිම තමයි සාමාන්‍යයෙන් මිච්ඡා ප්‍රතිපත්‍ය අවචාර වැඩේ නෝක කාගෙන තව ටිකක් යන්කෝ අතම් පය කැඩෙන්නේ නැහනේ. මේ සතිය මේ දේ කරනකොට ඒ ඉන්දිය සංවරය බුදුචානන්සේ සඳහන් කරන්නේ සීක පුද්ගලයට ඇති වෙන එක. සීක පුද්ගලය කියලා කියන්නේ සෑහෙන කරුණු තේරුම් ගත්ත කෙනාට මේ ඇති වෙනවා නුරුස්නා ගති, දුක, පිළිකුල් ගති. ඒක වංචනික පැත්තට වඩනකොට පස්සේ මේ මනස බේන දකින්න ඔක්කොමත් ඒ කරන්න බෑ. නමුත් මේක භාවනායේ දියුණුවක්. මේක හරි පාරට දාලා දෙන එකට අපි කමඨාන් සුද්ධ කරනවා කියනවා ධර්ම සාකච්ඡා කරනවා කියනවා. ඉතින් ඒකට අහන කෙනත් ඒ වාගේ යෝනිසමනස්කාරයක් නැති වුණොත් එහෙම අපිට පේන්නේම අරියාදුවට තමයි. මේ මේක දුරදි යන වැඩක් නෙවෙයි. මේ ක්‍රමේ තීරයට යනකොට එයා කෙලපෙමින්නේ කොහෙදද? එයාට පෙනුනත් ජුගුප්සා ජනක දෙයක් එයාට ඕනේ නම් හොඳට හොඳට වශී භාවයට ආවොත්සේ ඒ ජුගුප්සා ජනක දේ තියෙන ප්‍රියමනාප ගතිය දකින්න. ප්‍රධාන මේ ජුගුප්සා ජනක දේ නිසා මට පිළිකුල් භාවනාව කරන්න පුළුවන්. ඔය ඉදී තියෙන ජුගුප්සා ජනකව තමයි මගේ එකක්. කියලා ඒ ජුගුප්සා ජනක දේ තියා පිළිකුල් පිළිසුදු ප්‍රියෝපදන පැත්තට ගන්න. ප්‍රියෝපදන දැක්කම ඕක මාර පාශයක්. උකට ප්‍රියෝපදූප ගාම මට මේ දාගලස් පහළනවා ඒක නිසා පාරම දාටවලා තියෙන මර උගලක් කියලා පිරිසුදු හිතමනාප සුන්දර දේ දකින්නකොටම ඒක පිළිබඳ ජුගුත්සාව පාර කර ගන්න. එහෙම නැත්නම් ජුගුත්සා ජනතේ මධ්‍යස්ථ පාර කර ගන්න. ඒ නිසා එයා දකින්න දේ ස්වාධීන වෙලා තමයි දකින්න දේ මොකක් වුණත් තමයි ඒ අනුව පිළිකුල සුභ සංඥාව දෙක අතර මැද ඕවා දැන් පහල කරන්න පුළුවන්කමට කියනවා අර්යත් විකූර්වණේ කියලා. රහතන් වහන්සේ නමකට හම් වෙන පෙළහරක් කියලා. කවුරු මොන 18 සංඥා නටගෙන ආවත් එයාට ඕනේ Tamanට ආදා මනාප දේ විතරයි එයා දකින්නේ නැත්නම් මනාප මේ මානසික තත්ත්වයක් ඇති කරගන්න මිසක නටන එක නාගේ නැටිල්ල බලන්න බලනවා තමයි නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එයාට ඇති වෙනවා විශාල විකූර්ණයක් කවුරු මොන දේ නටාගෙන මොන මොන නාටකම නටාන මොන න්‍යාය පත්‍රය අරගෙන ආවත් තමන් දන්නවා ඒක කරගන්න. අන්න ඒකටයි බුදුහාමුදුරෝ ඉන්දිය සංවරය කියන්නේ එහෙම නැතුව මේ බාහිර සකස් කරන එක නෙවෙයි. බාහිර සකස් කිරීමේ පාරසරිය බ්‍රාහ්මණයා අර උත්තර මේ මේ මානවකයාට කියපු දෙයක අපිත්තද තියෙන්නේ ආගමේ උච්චරයි. ආගම හැමදාම කියනවා මේ කොටාන්තනේ ගෑනු ගහන ළමයින්ට සුදු රිදී අඳපල්ලා. පහරයිනේ ලෙඩෙක් මහල්ලෙක් මල කඩක් පේන තියන්න එපා. ඒක සමාජයේ කැතයි. ඉතින් ඔක්කොම මේ උණු ගන්න හදනවා, සුදුලි තියන්න ගන්න හදනවා. කිලෝරක් නැති වැඩ මේ Tamange හිත හදා ගන්නව වෙනවා. මේක කියන්නේ කි ගමන් කියන ඕන්න ඔය බුදුහාමුදුර විරුද්ධව කතා කරනවා. මාරපාක්ෂිකව කතා කරනවා. මේ සදාචාරයට විරුද්ධව කතා කරනවා. ඉතින් මේ දෙකේදී හැමදාම අර බාහිර ආයතනේ හදන්න හදන කට්ටිය තමයි දිනන්නේ. යෝගාවචරයකට යුද්ධ ප්‍රකාශ කරන්න යන නරකයි. ඒක අපිට හිතා ගන්න ඕනේ. මගේ කෙලෙස් බරිත හිත නිසායි මට මේ ආසාදනය සිද්ධ වෙන්නේ. ඒ නිසා මම ඒ බාහිර ඊවට විද්‍යාන්තනවා වෙනුවට මගේ හිත සකස් කර ගන්නවා කියන බුදුචානන්සේගේ මේ ඒ වගකීම Tamanට ගැනීමටම යෝනිසමස්කාරය කියලා කියන්නේ. ඒක පරාජිත දෙයක් නෙවෙයි. ඒක මේ බයට කරන දෙයක් නෙවෙයි අඥානුපේක්ෂාව නෙවෙයි. මේ අවස්ථා කීපකින් ඇවිල්ලා තමයි මේ කරන්නේ. මගේ හිතේ ඔද්දල් වෙන ගතිය තියෙන තාක්කල් හැම කෙලෙසයක්ම මේකට වහයලා ගන්න. මගේ හිතේ ඔද්දල් වෙන ගතියටයි මම බෙහෙත් කරන්නේ. නැතු ඒක ඇති කරන බාහිර ආරම්භණයට නෙවෙයි. ඉතින් අන්නේ தත්ත්වයට ආපු යෝගාවචරයට සූර, වීර, ධීර කියලා කියනවා. පුළුවන් තරම් උත්සාහ කරනවා තමන්ගේ හිතේ ඇති වෙන මේ වෙනස දකින්න අන්නේ ඒක ආවට පස්සේ තමයි එයාට ප්‍රඥාව පහළ වෙන්නේ. එතින් දෙනකම් මේ තමන්ගේ වැරද්දාරයටයි කාලෙටයි දේශයටයි පුද්ගලයාටයි ගුරාටයි බුදුහාමරණ්ඩයි නිදී දඟලන දැඟලිල්ලට කියන මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යා ෂාටගති මායාවී ගති වංචනික ධර්ම. ඒ ප්‍රමාණයේ දකින්නකොට තේරෙනවා අපි කොච්චරක් මේ කෙලස් පරිතව ඉඳගෙන සුද්ධවන්තෙක් වශයෙන් පෙනීදලා ඒ කෙලස් අනුන්ගේ බව පෙන්වන්නට උදේ ඉඳලා හැන්ද වෙනකන් සම්පප්පලාප කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් පරස වචන කතා කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අර කෙලස් මෙහාට කියලා මෙයාගේ වරයට කියලා කේලම් කතා කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් පුචු පච කියනවා. බොරු කියනවා. ඒ නිසා භාවනා කරන කෙනෙක් වග බලා ගන්නවා මේක දැනගත්තට පස්සේ මේක කියන්නම් හිතෙනවා නොකිය ඉන්න එක කතා නොකර ඉන්න එක මේ වගේ දෙයක් දකිනකොට නාබි වදති කියලා බුදුහාමුදුරුවෝ කියනවා කතා කරන්න යන්නේ නැහැ මොකද මේක තාම ෂුවර් නැහැ කතා කෙරුවොත් අහුවෙන්නේ යාවංකව නම් කියකි මට මෙහෙම දෙයක් වුණා මෙහෙමයි මෙහෙමයි මේක සුව කරන දාසින් කතා කරන්න පුළුවන් නමුත් මේක මෙහෙමමයි මේකයි උනේ කියලා ගහපා දෙන්න හදනකොට තියෙන ඔලොමලකම තුල විශාල කෙලෙස් ධාරාවක් කරනවා. ඒ කෙලෙස් ධාරාව දැක දැක ගලනවා නම් ලොකුම ජයග්‍රහණයක්. අපි මේ අනුන්ට හේතු කරන්න හදනවා, කාලයට හේතු කරන්න හදනවා, දේශයට හේතු කරන්න හදනවා කියනකොට මුද්‍රජානංශය සඳහන් කරනවා එකකින් සමහරු රැවටෙනවා තමයි. හැබැයි ඉස්සෙල්ලාම කියන මනුස්සයා රැවටිලා තමයි අනුගෙනෙක් රැවටෙන්නේ. නිසා Taman ඒක දන්නවනම් ඒක දකින්න තමන් වාගම තව භාවනා කරන තමන්ට කල්යාණ මිත්‍රත්වයෙන් උදව් කරන තව කෙනෙක් කියලා දෙන්න ඕනේ. මෙන්න මෙහෙමයි උඹ ওই කීවට මට පේන්නේ මෙහෙමයි. ඒ වගේ බලනකොට කල්යාණ මිත්‍යා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයේ කියලා කියන්නේ මේ තමන්ගේ පිළිරුව පිළිඹුව පෙන්නන කණ්ණාඩියක්. නිසා භාවනා කරන්න කරන්න තමන්න තියෙනවා අපි මේ කියන දේ නෙවෙයි කරන්නේ කරන දේ නෙවෙයි කියන්නේ ඒක හේතුඵල ධර්මකින් ඇවිල්ලා තියෙන මේ සතිය ඉදිරියට ආපු ගමන් මේ දෙක අතර ලස්සන සමவாயක් එකලසක් ඇවිල්ලා තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ කවුරු රැවට්ටුවටත් වඩා කවුරුවත් අද ඉස්සල්ලා මමයි රැවටෙන්නේ අනේ ඒ ගති ඒ ඇති හැටි දකින්න නැත්නම් යථාව දර්ශනයේ විදිහට දැක්කට පස්සේ තමයි මේ පඤ්ඤායේතේ පිටියරේ කියන විදිහට මේ ප්‍රවාහය සම්පූර්ණයෙන්ම නැතර කරන්න පුළුවන් විදිහට ප්‍රඥාවෙන්. ඉතින් මේ භාවනා කරන කෙනාට මේ වෙලාවේදී දරන්න වෙන දුක දොළ දුක කියන එක විස්තර කරන්නේ අපේ ශරීරයේ අපි කියවට මේක ඇත්තටම කාන්තාවන්ටයි සම්බන්ධ. කාන්තා ශරීරයක් ක්‍රියාත්මක වෙනකොට ඒක ගොඩාක් අපදවි නිෂ්පාදනය වෙනවා. ඉතින් සමුද්‍ර මාර්ගයෙන් අසුචි මාර්ගයෙන් දාඩිය මාර්ගයෙන් පිට වෙනවා. නමුත් භ්‍රූණ පෝෂක වෙනකොට පිට වෙන අපද්‍රව්‍ය ප්‍රමාණය දෙගුණ වෙනවා. දෙගුණ වෙච්ච ගමන් වමන වක්කාර ගොඩක් වෙනවා. ඉතින් මේ දුක දරන්නේ නැතුව මාතෘත්වය ගන්න බෑ. එනිසා මේ දෙන්නේකේ දුක ධර්ම කෙනාට කියනවා දොළ දුක ධර්මයි. ඉතින් ඒකට මානවයාගේ සාමාන්‍ය ශිෂ්ට මනුස්සයාට අරසාව දීලා එයාට මේ ගැප්පේ දාන පාර කිරිමවලු දීලා අරසා ගන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ භාවනා කරනකොට දොළ දුක ආපු ගමන් උන්ට භාවනා පිට භාවනා පිට කියලා. ඌට පිටු ඩබල් කරලා කියලා පිළිච්ච පඩිකම තරම්ව සලකන්නේ. ඉතින් මේ කොහෙද මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ ධර්මත් වීමේ. ඉතින් අපේ සංස්කෘතිය. ඒ වුණත් ඒ වුණත් දේශනාවම මම කියන්නේ මේ සතියේ සත්කෘත්‍ය දන්නවනම් අපිට කවුරු මොන විදියට කුණු කසල හෙළුවත් පහත් කරලා කතා කරත් අපි දන්නවා මේ කාගෙන යන්න හදන්නේ කාටවත් අන්න හරපාන්න නෙවෙයි මේ විශාල ප්‍රවාහයක් එහෙම නැත්නම් මේ සැඩ වතුරක් මේ සාමාන්‍ය මට්ටමට කරගන්නයි සාමාන්‍ය ආණ්ඩු මට්ටු කරගන්නයි සාමාන්‍ය ආම්බම් කරගන්නයි ඊ ආම්බම් කරාට පස්සේ මේ ප්‍රඥා වේලක කෘත්‍ය සම්පාදනය කරනවා අනේ ඒකට ඒ කටයුත්ත කරන්න මට දෙන්න තියෙන උපරිම අනුග්‍රහය තමයි මේ සතිය හැම දෙයකටම ශද්ධාවත් තමන් ඇසුරු ඥානවත් රුචියවත් තර්කයවත් දෘෂ්ටියවත් ඉස්සර කරන්න යන්න එපා ඒවල සතිය ඉස්සර කරන්න කරපු ගමන් මේ පස් දිනාගෙම යහ සත්කුණ සතියට එකතු වෙලා පුතුම ප්‍රවාහයක් හැදෙනවා ඒ ප්‍රවාහය අතින්නම් අපි ඔක්කොම සමරනවා මේ ශ්‍රද්ධාවකින් අපි අතර විසමයි අසුවිරු ඥානකින් අපි විසමයි රුචියකින් අපි විසමයි තර්කනේ අතින් විසමයි දිත්‍ය අතින් විසමයි. සත්‍ය සත්‍ය ඉස්සරහ තිබ්බ ගම මේ ඔක්කොම ඇවිල්ලා සති කුඩේ අර්ථ දෙක තීච්ච ගමන් අපිට පේන්න පටන් ගන්නවා ධර්මයෙන් වල පෙළගැස්මක් ඇවිල්ලා ඇති හැටි පේන්න පටන් ගන්නවා. ඒකෝට අපි අර තියෙන විෂම ගති අයින් වෙලා අපි ඔක්කොම මිනිස් පවුලේ ප්‍රයත්න කරන යෝගාවචර සම්ප්‍රක්‍මචාරී කියන නම් වලට ගැලපෙනවා. ඒකෝට හරි ලස්සන සමගියක් ලස්සන සමவாயයක් එක හැදෙනවා. නමුත් ඒ සඳහා සෑහෙන ප්‍රමාණයක් අත්වැරදි සහ ප්‍රයත්න කරලා තමයි මේක තේරුම් ගන්න. ඒ නිසා මේ සතිය පිළිබඳව දරණ ප්‍රමාණය විශ්වාස කරන ප්‍රමාණය අඩුකම නිසායි අපිට මේ භාවනාවේදී ගැටලු සැක සහ සංශය පහළ වෙනවා. ඒ සියලු සංශයන් කුතුහල සැක ඔක්කොම තියෙන්නේ සතිය වඩන්න පුළුවන්. ඒ ඔක්කොටම උත්තරේ සතිය තියෙනවා. ආනිතෙට එන දවසේනකොට තේරෙනවා මේ සතිය සියලු කෘත්‍යයන් සම්පාදනය කරලා දෙන සියලු අංග අංග ප්‍රත්‍යංග සහිත කාර්යභාර ඇමතිවරයෙක් වගේ උදව් කරනවා. අපි මෙතෙක් කල් ඒක ගැන විශ්වාස නොකරපු නිසා අපිට මේ පටලැවිලි හැලහැපිලි තියෙන්නේ. ඒ වුණත් එන්නේ එන්නේ එන්නේ තමයි තේරෙනවා නම් විනිශ්චය කිරීමේදී මේ සතිය ඉස්සර කරන කටයුතු කරනවා කියලා අනිවාර්යයෙන්ම තමයි එන්නේ එන්නේ මේ බාධක ධර්ම සැඩ වතුර අඩු වෙලා නිසි පාර හරියට රජ කෙනෙකුට ඉන්න පාර සකස් කරලා දෙනා වගේ සකස් වෙනකොට තේනවා මේකමයි බුදුහාමුදුරුගේ පාර. මේකමයි රහතන් වහන්සේලාගේ පාර. මේකමයි ආර්යයන් වහන්සේලාගේ පාර. ඒක තේරෙනකොට තේනවා අර විඳපු දුක්, දරපු දැරිලි සියරම ආඩම්බරයක් කරගෙන. අනිත් වගේ මේ සෑම දුකක්ම, විඳින සෑම දුකක්ම ආඩම්බරයක් එහෙම නැත්නම් ආර්ය තත්වයකට අවශ්‍යතාවයක් කියලා තේරෙන්නේ මේ සති දර්ශනය හරහා දකින්න එකයි. ඒ නිසා මේ අජිතමානෝ පුච්ඡා ප්‍රශ්නය එහෙම නැත්නම් විස්තර කරනකොට හුඟ දෙනෙක් මේක ආයුධයක් වශයෙන් පාවිච්චි කරනවා. ඔය කියන අනෙකුත් භාවනා ජීවිත අවශ්‍ය කරන මොනම සුදුසුකම නැති වුණත් සතිය ඉස්සර කරොත් ඒ සියලු සුදුසුකම් සකස් කරගෙන වංචනික ධර්ම වලට ඉඩ නොතබා ඉදිරි ගමනක් තියෙනවා. ඒ නිසා ශිළු දිනාටම තමයි මේ කරගෙන යන දැනට වවාගෙන තියෙන සතියට මේට වඩා ප්‍රමුඛතාවයක් දීලා කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් අනුග්‍රහයක් පිටුවහලක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැයි අපි පුරුදු පරිදි එත්තාවතා ජාති ගාථා සංජායනා කිරීමේ සියලු ලෝක සත්‍යයන් සමග මේ කුසලය පින හදා බෙදා ගැනීමට මුචිතා ශීර්ෂයෙන් ඉදිරිපත් වෙමු. එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්ක අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ ආකාශත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉතං වූ ඥාතියේනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යා නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමිය බාල සමාගමෝ සතං සමාගමෝ